සන්නසි යම් කිසි දේ පොඩ පොඩ හරි ධර්ම අවබෝධ කරගන්න කියලා සත්‍ය. එහෙමයි එහෙමයි. ඒකෙදි දකින්නේ සතර පායෙන් විදිහ නොවනේ ඒක තමයි. ඒ කඩවල පනගත නැත්නම් වල එහෙමයි කියන එක නේද? එහෙමයි. එතනම තමයි මාත්‍ය බුදුරජාණන් වහන්සේ කිහි පින්තුලාට දේශනා කළ තැන. ඔව්. යම් දේශ විසාකාව හිටිය තැන. ඊට අනේ පිට සිටුතුමා හිටිය තැන එතන තමයි. ඒවා ඒගොල්ලෝ සෝවාන් ඵලය අවබෝධ කරගෙන ඒ කියන්නේ සතර පායනොත් මිදිලා. ඔව්. තමන් කරන්නා වූ ව්‍යාපාර එදා දඹදිවේටිය බොහොම ශාස්ත්‍රීයකම ව්‍යාපාරිකයෙක් අනේපෙසිතුමා. ඒතකොට විසාකාව කියන්නේ යාගේ මහත්ය කියන්නේ කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඒතකොට ඒ වගේ දසදහස් ගණන් පිරිස ඉදා හිටියම. ඉතින් බුදුරජාන් වහන්සේ අපිට සුරක්ෂිතයි කියලා කියන තැන. මෙතන ගමන්. ඒ කියන්නේ ව්‍යාපාරත් කරන ගමන්, අපේ සමාජ යුතුයකම් කරන ගමන්, සාසනය උදෙසා ඒ කටයුතු කරන ගමන් අපිත් සුරක්ෂිත වෙන්නේ. එහෙමයි සාසනය සුරක්ෂිත කරලා වැඩක් නෑ මන්ට. මොකද බුදුරජාන් වහන්සේ වුණා ශාසනය සුරක්ෂිත කරන්න ඕනේ කියන තැන හිටියේ නැහැ. මොකද උන්වහන්සේ දන්නවා මේ ශාසනේ අනිත්‍යයි කියලා. ඒ නිසා සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අතීතයේ ඇති වුණා ඒවත් අනිත්‍යයි. මේ ශාසනයත් අනිත්‍යයි කියලා උන්වහන්සේ දන්නවා. ඒ නිසා තමයි අර අවසාන පිළිනිවන් මේ මේ මේ උන්වහන්සේ ආයශාස්ත්‍රාරණය අතහැරන වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට අවශ්‍ය නම් මතක් කරන්න තිබ්බ ආනන්ද මම මෙන්න මේ ප්‍රශ්නයක් අහනවා. මේ මේ සතර ඍතුපාදි වැඩිව දෙනකොට මෙච්චර කාල ජීවත් වෙන්න පුළුවන් කියලා. එහෙම ආපු වෙලාවට ඔබ මෙන්න මෙහෙම කියන්න මට. ඔව්. ඔබ කියන්න වැඩි තව අවශ්‍ය කල්පයක් වැඩි ඉන්නේ කියලා. නමුත් එහෙම කිව්වේ නැහැ නේ බුදුරජාණන් වහන්සේ. තේරෙනවද? අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේට තිබ්බ එහෙම ඉල්ලීමක් කරවලා තව අවුරුදු 40ක් වැඩිපුර ජීවත් වෙනවා. අවුරුදු 120ක් වගේ කාලයක් ජීවත් වෙනවා. නමුත් මහත්මයා උන්වහන්සේ ඒකටවත් උත්සාහ ගත්තේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ තෙවලි ශාසනය අතහැරියා. අතහැරිය. උන්වහන්සේ දන්නා මේක මට රැක ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මේ වෙලාව වෙනකොටත් භික්ෂූන් උදෙසා විනය මේ ශික්ෂාවන් 227ක් පනවලා තිබ්බා. භික්ෂුණීන් උදෙසා 308ක් පනවලා තිබ්බා. ඇයි ඒ තරමටම භික්ෂූන් භික්ෂුණී ගැටලි කළා. ඒ නිසා තවත් හිටියොත් බුදුරජාණන් වහන්සේ දන්නවා තවත් උන්වහන්සේ කැමති දේවල් නෙමෙයි දකින්න වෙන්නේ. ඒ නිසා උන්වහන්සේ අවුරුදු 80 දී උන්වහන්සේ පිරිනිවන් පාලගේ ශාසනයෙන් ගන්න තියෙන උපරිම දේවල් ධර්මයේ තුලින් අරගෙන. ඒ නිසා මාත් අපි ශාසනය රකින්නවා වගේම අපි සුරක්ෂිත වෙන්නේ. අපි සුරක්ෂිත වුණොත් තමයි මහත්තු අපි ශාසනය රැක්කා. ශාසනීය දායාද කරුවේ කොටස් කරුවේ බවට පත් වෙන්නේ. ඒ නිසා අන්න ඒ කාරණේ අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ. ඒක මහත්තා දන්නවා. ඒ දන්න නිසා මහත්තලා අප්‍රමාණ ශාසනික සේවාවන් කරන්නේ නේද? ඒ සස ඒක ශාසනය හදන්න කියලා දැන් මෙච්චර කල් වේසනස. එහෙමයි. දැන් මේ වෙසක් පොයේ ඉඳන් ඉතින් ඉන්නේ මගේ එහෙමයි. ඒක ලොකු දෙයක් මහත්තයා. ඒ කියන්නේ මේ මහත්තයා කළා වූ පින්කම් වල ditta ධම්ම වේදිනේ කුසල විපාක දැන් මහත්තයා ඒ ලැබුවා. තේන්න මහත්යක් කළා වූ අපරිමිත වූ මහා පින්කම් වල ආනිසංශය මහත්යයි ලැබුවේ මහත්යට සකස් වුණා වූ සිත මහත්ය වෙන දෙයක් නෙමෙයි කළා වූ පින්කම් වලින් ලැබුවා වූ ඵලය තේරෙනවද ඒ නිසා ඒ කිසිම පින්කමක් අහක ගියේ නෑ මහත්ය මේ ජීවිතේදී මේකේ උපරිමම දේ ගත්තා. ප්‍රඥාව පැත්ත මම වඩවා ගන්න ඕනි කියන කාරණේ සංසාරෙ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාත්‍යෝ මේ මහපාරේ යන කඩිපැලක් පෙන්නලා මේ යන හැම කඩියකින් සංසාරේ ශක්ති රජ වෙලා ඉන්නවා ඉඳලා තියෙනවා කියන්නේ. ඒ කියන්නේ මාත්‍ය මේ කඩියෙක් පවා ශක්ති රජ වෙලා ඉඳලා තියෙනවා. කඩියෙක් ශක්ති රජ වෙලා ඉඳලා තියෙනවා නම් මහත්ය කීවතාවක් ශක්ති රජ වෙලා ඉඳලා ඇද්ද? ඒතකොට ශක්විති රජ කියන්නේ මහත්යෝ 80 4000ක් වයස. අවුරුදු 84000ක් ජීවත් වෙන ශක්විති රජ කෙනෙක් ඒ කාලෙදී. එතකොට ස්ත්‍රී රත්නයක් ලැබෙනවා මේ ලෝකේ කොහෙවත් නැති පංච කල්යාණින් තවුදිසාවෙන් බහින ස්ත්‍රී රත්නය. එරදීෙන් යන ඇතෙක් ලැබෙනවා. එරදීෙන් යන අජානීය අස්සෙක් ලැබෙනවා. මහ පොළොවේ යට තියෙන ඕන සම්පතක් මේ ඇහෙන් දැකලා මෙතන මේ දේ තියෙනවා මෙතන මේ දේ තියෙනවා කියලා මතු කොල්ල ගන්න පුළුවන් එමෙතිවරයෙක් ලැබෙනවා. අන්තපුර විසෝරුවදා භික්ෂූන් මේ මේ පුත්තු 1000ක් ලැබෙනවා. ඒ පුත්තු 1000ට මේ මුළු ලෝකෙම පාලනය කරන්න පුළුවන්. එහෙනම් ඒසා ආශිර්වාද මාත්‍ය සංසාරේ ලැබලා තියෙනවා. එහෙනම් මේ ජීවිතේ මොකද්ද මහත්ය ලැබලා තියෙන්නේ? සතුට වෙන්න පුළුවන්ද? සතුට වෙන්න බැසන්නේ. මහත්ය මේ ජීවිතේ කොතන ව්‍යාපාරික වශයෙන් හිටියත් මහත්ය සංසාරේ ලැබලා තියෙන දේවල් එක්ක මහත්ය මේ ජීවිතේ ලැබලා තියෙන පුංචි දෙයක්. එහෙනම් මහත්යන මේ ජීවිතේ අතහර ගන්න බැරි වෙන්න බෑ. මොකද මහත්ය මීට වඩා අප්‍රමාණ වූ දේවල් සංසාරේ ලැබලා තියෙනවා අතහැරලා තියෙනවා. තේරුණා. අතහරන්න සිද්ධ වෙලා තියෙනවා. ඔව් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඒසා අසිරියක් ලැබුවා නම් මහත්යෝ මේ ලැබලා තියෙන දේ ගැන අතහැර ගන්න දුක් වෙන්න යන්න අවශ්‍ය නැහැ. හැම වෙලාවෙම මාත්‍යාට ශක්තිය තියෙන්න ඕනේ. දෙයනේ මම මේ ජීවිතේ ලැබලා තියෙන බොහොම පුංචි දෙයයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක අතීතේ මම ලැබලා තියෙන දේවල් ගලපලා බලනකොට කියන නේද ඒ නිසා මාත්‍යෝ කොයි දෙයක් තෙන්නේ හොඳට ඒ නිසා මාත්‍යා අර අප්‍රමාණව පින්කම් කළා ගොඩාක් දේවල් අපි දැකලා තියෙනවා ආරණ්‍ය වල ඉන්නකොට මේ ඉන්නකොට මම ওই සිතුල්පව්වේ ගිය වස් කාලේ ඉස්සෙල්ලා කාලේ ඉන්නකොට මහත්තයාලා වැව් දෙකම හාරනවා කියලා මට කිව්ව මහත්තයා තමයි හාරන්නේ කියලා. නායක සයින්නාසේ වතුර නැතුව අපි බවුසරෝ මේ වතුරේ කාලේ ගෙන්න ගත්තා. ඒ නිසා හොර උපදාන ඉන්නකොට මට මතකයි මේ වතුර නැතුව අර දැන් මේකට මේ මහයි කරා මහා ඉතින් මහා ප්‍රමාණ පින්කම් අපිට ඇහිලා තිනවා කරනවා. මම මහත්තයාලා දැකලා නැති වුණා. නමුත් ඒ වෙලාවේ වුණත් අපේ හිතේ මහත්තයා කරේ මෛත්‍රිය සකස් වෙනවා. මොකද ශාසනයේ ශාසනයේ තිබෙන නිසායි අපි ප්‍රයෝජන ගන්න. ඒ සමහර ශාසනයේ දායකයෙක් අවශ්‍යයි, භික්ෂුවක් අවශ්‍යයි, දෙගොල්ලම අවශ්‍යයි. අපිට තනියෙන් ගමේ ගමන යන්න බෑ. මහත් වෙලා පෝෂණය කළ දෙන ශාසනය තුල තමයි මහත් අපි මෙතනට එන්නේ. ඒ නිසා අපි මෙතෙන්ට ආවේ ආවිල්ලා අපි ලබන සතුටක් තියෙනවා නම් ඒ සතුට මහත් වෙලාට දැකලා සතුට වෙන්න පුළුවන්. මොකද මහත් වෙලා ඒකට උපකාර වෙලා තියෙන අපිට මෙතෙන්ට එන්නේ. ඒ නිසා මත් ඒවා අප්‍රමාණ පින්. අපි කාට හරි බණ පදයක් කියනවා නම් ඒ පින් මහත් වෙලාටත් යනවා. මාස්තිලා ඒ කලාව සාසනික සේවා නිසා ඒ කොයි කොයි පන්සලක මම ගැන නෙමෙයි කියන ඕනම තැනක සේවා කරපු දේවල් මාත්‍යෝ මාත්‍යලාට උනන ලිඳකින් උනනවා වගේ පින ලැබෙනවා. නමුත් මාත්‍යෝ සංස්කාරය වනිතයි. ඒක හොඳට තේරුම් ගන්න. දානය කියන්නේ සංස්කාරයක්. සීලය කියන්නේ සංස්කාරයක්. සමාධිය කියන්නේ සංස්කාරයක්. සංස්කාරය අනිත්‍යයි සංස්කාරය බියකරුයි සංස්කාරය අනතුරුදායකයි කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සංස්කාරයන් දානයත් අනතුරුදායකයි සීලයත් අනතුරුදායකයි, සමාධියත් අනතුරුදායකයි. බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. ඒ කියන්නේ එහෙම ඇයි ඒ කියන්නේ? මොකද දැන් මේ මේ රටේ කාන්තාවක් ඉන්නවා. ප්‍රභූම කාන්තාවක්. ඒ ප්‍රභූ කාන්තාව මහත්වෝ සියලුම දේන් පිළිලයාට. ආ එයාට ආයුෂ වර්ණයෙන් සැපේ බලය මේ සියල්ලෙන් මෙයා පිරිච්ච කෙනෙක්. නමුත් මේ පිරිච්ච කෙනා අපි දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් අරමුණු කරලා බලනවා මහත්වෝ මේ කාන්තාව ගිය ජීවිතේ කවුරු හැටියට ඉපදිලා හිටියේ කියලා. එතකොට මේ කාන්තාව ගිය ජීවිතේදී මහත්වෝ තරුණ කාලේ සුදුවක් දරාගත්ත කාන්තාවක්. ඒ කියන්නේ තරුණ කාලෙම සීලය තුල හිටපු කෙනෙක්, දානීය සීලය තුල හිටපු කෙනෙක්. එයා අවුරුදු 60 වගේ වයසේ සුදුවක් දරාගත්ත කාන්තාවක්. ඒ කියන්නේ එයා ගිය ජීවිතේ මුළු ජීවිතේම සීලය උදෙසා, දානීය උදෙසා කැප කරපු කෙනෙක්. ඒ කියන්නේ එයාට දැන් වයස අවුරුදු 65 නම් මේ කල් කියන්නේ මීට අවුරුදු 65කට ඉස්සෙල්ලා කතාවක් මහත්තයෝ. ගිය ජීවිතේ. එතකොට එයා සීලය නිසාම, දානීය නිසාම මහත්තයෝ මේ ජීවිතේ ප්‍රභූ පවුලක උපත ලැබුවා. ප්‍රභූ පවුලක උපත ලැබලා ප්‍රභූම තැනකටපත් වුණා. එහෙනම් එයා ලැබූ ප්‍රභූ පව තැනට ලැබුණු දේවල් එයාගේ ස්වාම පුරුෂයාගෙන්ද ලැබුණේ නැහැ. එහෙම නැත්නම් වෙන ඥාතියෙක්ගෙන්ද ලැබුණේ? දායයෙන්ද ලැබුණේ? එයා රැස් කරපු ගියසාර ගිය ජීවිතේ එයා රැස් කළා වූ දන් නිසා රැස් කළා වූ පින් සීලය නිසා රැස් කළා වූ පින් නිසා මේ ජීවිතේ අර ශ්‍රේෂ්ඨම තැනක ඉපදුනා. නමුත් මාත්‍යයා මේ වෙලාවේ අර සියලු දේෙන් මත් වෙලා අර ආයුෂ වර්ණය සැපේ බලය නිලතල ධනය මේ සියල්ලෙම මත් වෙලා මාත්‍යෝ එයා ධර්මයක් ගැන දන්නේ නැහැ. එයා දැන් සතර පායට පාර ගපා ගන්නවා. එහෙනම් මාත්‍ය සතර පායට වැටෙන්න පාර කිව්වේ ගිය ජීවිතේ දානේ නේද? ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ දානය අනතුරුදායක. මොකද ඒ තුලින් සැප දෙනකොට මහත්යෝ ඒ සැප විඳින්න අපි දක්ෂ නැහැ. ධර්මයේ තුල නැත්තම් කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නැත්තම් සද්ධර්ම ශ්‍රවණයක් නැත්නම් එයා දානේ නිසාම විනාශ කරනවා. අද මේ රටේ ඉන්න කෝටිපති ඕනම මහත්ෙක් ගත්තොත් ඔහු කෝටිපතියෙක් බවට පත් වුනේ බුදුරජාන් වහන්සේ නිසාවත් අම්මා තාත්තා නිසාවත් දීපල දෑවක නිසාවත් නෙමෙයි. එයා කෝටිපතියෙක් බවට පත් වුනේ ගිය ජීවිතේ එයා දුන්නා වූ දානයන් නිසා රැක්කා වූ සීලයන් නිසා මහසෙ. නමුත් එහෙමනම් ඒ කෝටිපති ජනතාව මහත්යාගේ පැත්ත වෙනයි. මහත්යා ඒක ධර්මයක් තුලත් ඉඳගෙන මහත්යාගේ ව්‍යාපාර කරනවා. නමුත් අපි දන්නවනේ හුඟක් අය ගත කරන ජීවිතේ නේ ධර්මයක් ගැන හිතන්නේ නැහැ. ඒ පැත්ත ගැන එහෙනම් එතකොට දැන් මේගොල්ලෝ ගිය ජීවිතේ කළා වූ පින් නිසා නේද මේ ජීවිතේ නොමකට යන්නේ? අන්න ඒක තමයි මාත්‍යෝ කියන්නේ මේ සියල්ලම සංස්කාර සංස්කාර දානය සංස්කාරයක් කියලා බලන්න ඕනේ මතක් තියාගන්න මහත්යා මේ ජීවිතේ යම් ප්‍රභූභාවයක් විඳිනවා නම් මහත්යා මේ ජීවිතේ යම් ශාස්ත්‍රීය භාවයක් විඳිනවා නම් මහේශාක්‍ය භාවයක් විඳිනවා නම් මහත්යෝ ඒ සියල්ල මහත්යා ගිය ජීවිතේ දුන්නා වූ දානයන්ගේ ආනිසංසම වෙන දෙයක් නෙමෙයි සීලේ ආනිසංසම නමුත් ඒ වගේම මහත්ය මහා පිනක් කරලා තිබ්බ මහත්යට මේ ජීවිතේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා තියෙනවා. ජීවිතේ තරුණ කාලෙදිම කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා තිනු මහත්ය සද්ධර්ම ශ්‍රවණය කළා තියෙනවා. ඒ හේතු දෙක නිසා මහත්ය මේක ලස්සනට ගලපගත්තා. ඒ ගලප ගැනීම නිසා මහත්ය මහත්ය ආපු ගමන හරි. නමුත් ওই ගමන යන්න මහත්ය 1000කින් එක්කෙනෙකුටවත් බැහැ. මොකද මෙහෙන් ලැබෙනකොට මහත්වේ ලැබීම තුළ මෙයා ඉර වෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ දානය සංස්කාරය සීලය සංස්කාරයක් සමාධිය සංස්කාරයක් ඒ තුල හිර වෙනවා කියන්නේ. ඒ නිසා මේ ඒක හරි අවාසනාවක්. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා කොච්චර පින් කළත් මහත්යෝ පින කරපු ගමන් ඒක හිතෙන් අතහැරලා දාන්න. එතන අල්ලගන්න යන්න එපා පොතන. මහත්යා කොතනක ගිහිල්ලා අපි තුන් පන්සලක් සම්පූර්ණයෙන්ම හදලා දුන්නා කියලා. ඒක ශාසනයට උදෙසා පූජා කළා. ඒක අතහැරියා. ඒක මට අයිති නෑ. ඒක පන්සල සදාකාලිකක් නැහැ. ඒක අත ඒක එතනින් අතහැරෙන්න. නමුත් සාසනික සේවාවන් කරන්න කොතනකවත් ඒවා අතහරින්න එපා. කොයිම වෙලාවකවත් දැන් නොතන බලන්න යන්න එපා. ලැබෙන තැන මොකද යමක් කරන්න ඒ දෙන කරලා ඒ කරපු ගමන් දින අනුමෝදන් වෙනා හිතෙන් අතහැරලා. ඒක අල්ලගන්න යන්න එපා. ඒක අල්ලගත්තොත් මහත්යෝ උපාදාන පත්‍යා බව. හොඳට හිතන්න. පින නෙමෙයි අපිව නැවත උපත්ය සුගතියට යවන්නේ. අකුසල් කළා බුදුරජාණන් වහන්සේ කියනවා පින් කළාය කියලා සුගතියට යනවා කියලා මං කියන්නේ නැහැ. පව් කළාය කියලා දුගතියට යනවා කියලා මං කියන්නේ නැහැ. එහෙම යමෙක් කියනවා නම් ඒක දෘෂ්ටියක්. උපාදාන පත්‍යා භව. උපාදානයයි භවයේ සකස්. අල්ලගත්තොත්. ඔව් උපාදානය. දැන් එක මුදලාලි කෙනෙක් හිටියම. එයා මේ පේමන්ට් එකෙන් පටන් ගත්තා. පටන් අරගෙන එයා කෝටිපතියෙක් වුණා. ඉඩ කඩන් දේපල ව්‍යාපාර ඔක්කොම තිබුණා. නමුත් එයා එයාගේ දේපලට හරි ආදරය කරනවා. එයා හැම වෙලාවෙම කියන්නේ මගේ දහඩිය මේ තියෙන්නේ නැත්නම් ඒ කතාව. එයාගේ දහඩිය තියෙන්නේ පේමන්ට් එකේ ඉඳන් එයා එන්නේ. ඉතින් ඒ නිසා එයා ආදරය කළත් පින්කම් කළා. එයා තනිකර පන්සලක් ওই ගොඩකර ප්‍රදේශයේ තනිකර බොදු මැදුරක්, චෛත්‍යයක්, බණශාලාවක් ඔක්කොමත් එක්ක හදලා දුන්නා. ජෙනරේටරයක් ආලෝක පූජා කළා. නිතර හැමදාම ලයිට් පත් වෙනවා. හැම පොයකටම 150කට ශිල්පිරිසකට දන් දුන්නා. සුදු ඇඳුම විතර ඇඳේ පාට ඇඳුමක් ඇඳේ නැහැ. නමුත් මේ මහත්ය තමන්ගේ වෙළඳාම කර කර ඉන්න ගමන් නත්තල් කාලේ සෙනඟ ගොඩක් වැඩි ඉන්න ගාම්ම පපුව අමාරුවක් වගේ ආවා වැසිකිළියට ගියා පපු වතුරේ සෙනත් එක්ක ලේ ගියා එතනම තියෙන පෞද්ගලික රෝහලට ගෙනිච්ච නැතිම එවලෙම නැතිම දැන් බලන්න මේ මහත්තයා අප්‍රමාණ පින් කරපු කෙනෙක් මහ පන්සලක් හදලා දුන්නා කිව්වා මේ පන්සල මේ මොහොතේ මිනිස්සු සිල් අරන් ඇති කාටවත් වැරදි කළේ නෑ නමුත් මහත්තයෝ මේ මහත්තයා මැරිලා ගියාට පස්සේ මේ මහත්තයාගේ පාංශකූල වෙලාවේදී පාංශකූලයට අප හාමුදුරුවෝ කිව්වේ මේ මහත්තයාට පාංශකූලයක් අවශ්‍ය නැහැ. හත් දවසේ තුන් මාස දාන මෙයාට අවශ්‍ය නැහැ. මෙයා ජීවිතය තුළ ඉති මේ සියල්ල කරගත්ත කෙනෙක්. මෙයා දෙවියෙක්ගෙන් මෙහා උප්පත්තියක් ලබන්නේ නැහැ කිව්වා. එතන ಗುಣකතනයක් කරපු මහත්තයා ගමේ ප්‍රභූ මහත්තයා කිව්වේ මේ ඉන්න යන කූඹියෙක්ගෙන් ඇහුවොත් මේ මහත්තයා වැරද්දක් කළාද කියලා මේ කූඹියෙක් කියා කිව්ව වැරද්දක් කරලා නැහැ කියලා. එහෙනම් අහන්න දෙයක් නැහැ නේ මාත්තු නේද? නමුත් එහෙනම් ඒ gedara මිනිස්සුත් හිතුවා දැන් මෙයා දීර්ඝතලයකම තමයි න්‍යායමතින් මෙහා ජීවිතය නෑ කියලා. මෙහෙම අවුරුදු ගාණක් ගියාට පස්සේ මාත්තු අපි දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාධියෙන් අරමුණු කරලා බලද්දි මෙයා කොතනද කියලා මේ මනුස්ස මහත්තයා එයාගේ ඉඩමක් තියෙනවා. ඒක කෝටි ගාණක් වටිනවා. කොළඹ තියෙන ඉඩම හිස් ඉඩමක් ඒක. මෙයා ඒ හිස් ඉඩමේ ඇඳන් හිටිය ඇඳුම පිටින් කෝට් එකයි සුදු සරමයි ආඳින්නේ. කම්බුලට මෙහෙම අත තියාගෙන අනේ අපෝයි මේව අපි දැන් කියන අපේ දීපලකට ගියාම මේක එකපාරට ගිනි අරන්. අපි එකපාරට කම්බුලට අත තියාගෙන මොනවද උනේ? අන්න එහෙම අත තියාගෙන මාත්‍යෝ දෙකට භාගයට නැවිලා ඒ කොනේ ඉඳන් අර කොනට යනවලු අර කොනේ ඉඳන් මේ කොනට යනවා. බලන්නකෝ. මොකද උනේ? මැරෙන වෙලාවේ මොකක්ද උපාදානෙ උනේ? ඉඩම්. දීපල ඉඩම්. පිනම වැඩක් උනාද? වැඩක් උන්නේ. නමුත් පිනේටෙන්ට ඇවිල්ලා විපාක දුන්නා. දී අවසාන උපාදානයේ ඉඩකඩම් වලට සකස් වුණාම ප්‍රේතෙක් වුණා. කළා වූ පින්කම් නිසා මෙයාට හොඳට ඇඳුම් ලැබුණා. හොඳ ශරීරයක් ලැබුණා. අර විකෘති ප්‍රේතයෝ නෙමෙයි. ප්‍රේතයා කියන්නේ අන්ත විකෘති පිරිසක්. බොහොම මේ গুপ্ত විකෘති. නමුත් එහෙම නැතුව පරදත්ත රූප ජීවී කියන ප්‍රේතෙක් වෙන්න පුළුවන් වුණා. නමුත් මහත්ව වැඩක් තියනවද දැන්? දැන් එයා එතන. උපාදානයි. දැන් එයාගේ දරුවෝ කවදා හරි මේක දැනගෙන එතෙන්ට ගිහිල්ලා හාමුදුරුවෝ 100ක් එක්කන් ගිහිල්ලා අටපිරිකර 100ක් එක දන් දුන්නත් මෙයා පින් ගන්නෙ නැහැ. කැමෙන් සන්ද. ගන්නෙ නැහැ උපාදානයේ බලවත් මාත්‍ය. එයාට ඕන මරණ වෙලාවේ පින මතක් කරලා දිව්‍ය ලෝකෙට යන්න දෙන්න. අර හදපු පන්සල මතක් කරගත්තා නම් හරි. ඒකයි උපාදානයේ බලවත් කියන්නේ. දැන් මෙතන අරක උපාදානයේ බලවත් වෙලා දැන් මේක අල්ලගෙන මගේ කරගෙන ඉන්නේ. එයා පින් ගන්න කැමති නෑ මාත්‍ය. එයා පින් දෙන වෙලාවට එයා වහන් පිට වෙලා ඈතට යනවා. ඔය හැබැයි මේකට උපාදාන වෙනවා. උපාදාන. නේද? මේක උපා ඒකයි හරිම භයානක. ඒ ඒ නිසා මේ පින් කලාය කියන කාරණේ නෙමේ අපි වෙන දෙයක් උපාදානය කරගෙන ඉන්නවා නම් ඒ උපාදානය අනුවයි ප්‍රතිසන්දිය සකස් වෙන්නේ. ඒක මේ බොහොම මේ අපි හැම වෙලාවෙම හිතන්න ඕන දෙයක්. ඒකයි කිව්වේ කොයි දේ කළත් ඒක අතහරින්න. ඒක අතහැරියේ නැත්නම් අපිට මැරෙන වෙලාවේ ප්‍රාථමික දෙයක් මතක් වුණා. පන්සලක හදපු දෙයක් වගේ පන්සලක් වගේ දෙයක් මතක් වුණා. අපි මේ පන්සලේම නුගගහේ නැත්නම් රෝගාවේ ඉන්න ආලෝකමත් දෙවියෙක් හැටියට උප්පත්තිය ලබනවා. මොකද උපාදානයේ සකස් වුනේ එතන. දේරුවන් කෙරේ උපාදානය සකස් කරගන්න බැරි වුණා. පන්සලේ හාමුදුරුවෝ අල්ලගත්තේ. පන්සලේ හාමුදුරුවෝ අල්ලගෙන වැඩක් නැහැ. සංඝයා කියන තැන අපි උපාදානය කරගන්නවා. හැම වෙලාවෙම මහත්තයා මට තේ උගුරක් දුන්නත් මාව උපාදානය කරගෙන වැඩක් නැහැ. සංඝයා කියන තැන මම මේක සංඝයා උදසයි කළේ කියන කාරණේ හිතලා ඒ දේ කළා නම් මහත්තයෝ මහපාරේ ඉන්න ඔය කවුරු හාමුදුරුවෝ කෙනෙකුට ඒක දුන්නත් මහත්තයාට ඒ පින එතෙන්දි ලැබෙනවා. ඒ නිසා හැම වෙලාවම උපාදාන පත්‍ය භවෝ කියන කාරණේ තේරුම් ගන්න. උපාදානයයි භවය සකස් කරන්නේ. ඒක නිසා තමයි බුදුරජාන් වහන්සේ මහ පොළවෙන් පස්සහුරක් කරන් කියන්නේ මහත්යෝ මැරෙන මිනිස්සුන්ගෙන් මෙන්න මේ අතේ තියෙන පස්මිතයි සුගතිගාමි වෙන්නේ කියලා. අතේ තියෙන පස්මිත. කවුරුත් ඕන්නේ මේ ධර්මාශෝක රජතුමා මැරලා ගිහිල්ලා කොහෙද උපන්න පිඹුරෙක් වෙලා උපත්ති ලබන්නේ නේ. එතකොට අසිදිසි දාණය දුන්න මේ සම්මා සම්බුද්ධ ශාසනයක දෙන එකම එක දාණය අසිදිසි දාණය. රහතන් වහන්සේලා 500ක් බුදුරජාණන් වහන්සේ ඇත්තු 500ක් කන්‍යාව 500ක් 80000ක් කෝටි 80ක් එදා ධනෙ. ඒ දුන්න මල්ලිකාවත් මැරිලා ගිහිල්ලා මාත්‍ය උප්පත්තියක් ලබන්නේ පණුකුලයක සතියක්. මොකද මරණ වෙලාවේ මතක් වෙන්නේ කාමියා වරදවා ඇසිරීමේ අකුසලයක්. බුදුරජාණන් වහන්සේ කියනවා දවස් 7ක් කොසල් රජුමාට ප්‍රශ්නේ අමතක කරනවා. කොසල් රජුමා එනවා අහන්න කොහෙද දේවී ඉපදුනේ කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ අහන්න දෙන්නේ අමතක වෙනවා. මොකද මෙයා පැතිගණේ කියලා. හත්වෙනි දවසේ තමයි අරයටනේ මිදෙන්නේ. දිව්‍යතලයකට යන්නේ. නමුත් අද එහෙම කෙනෙක් මරනට අද මිදෙන්නේ නැහැ මාත්‍ය. මොකද එදා ඒගොල්ලෝ අප්‍රමාණ ලොකු කුසල් කරලා තිබ්බේ. අද අපිට එහෙම කුසල් කරන්න නැහැ. අද කොයිද රහතන් වහන්සේ දැන් අද කොයිද බුදුරජාණන් වහන්සේ ඇසෙන්නේ. ඒ නිසා අපිට ඒ කරපු කුසල් කරන්න අපි දක්ෂ නැහැ. අපිට ඒ වගේ සුමානෙන් වෙලා ජීවිතලයකට යන්න බෑ. නෑ. එතන තමයි. ඒ නිසා මාත්‍යෝ ඒවා දිහා බලලා අන්නේ උපාදාන පත්‍යා භවෝ කියන කාරණේ හැම වෙලාවෙම සිහි තබා ගන්න මාත්‍යෝ උපාදානයයි භවයේ සකස් කරන්නේ. සනසෙන් මේ වගේ අපි මොනවාරි පුණ්‍ය ධර්මයක් කරලා ඒක පින නැතුව කුසලයට හරවන්නේ කොහොමද? පින නැතුව කුසලයට හරවන්නේ තමයි කළා අතහරින්න. අතහරින්න. ඒක තමයි කුසලය. ඒක අතහැරියා. ඒක අතහරින්න. අතහැර අතහරින්න කුමක් උදෙසාද? නිවන උදෙසා. නිවන උදෙසා. හැම වෙලාවෙම මේක අනිත්‍ය බලන්න. මහත්ය හැම වෙලාවෙම හිතන්න සමන් මම ජේතවනාරාමේ හදපු කාලේ ඉන්නේ ඇති. නේද? මම බුදුරජාන් වහන්සේටත් ආවාස පූජා කරලා ඇති. නමුත් ඒවා අනිත්‍ය දේවල්. ඒවා වෙන්නේ නැති සමහරට. නැත්තම් මහත්යලට මේ තැනට එන්න විදියක් නැහැ. මහත්යල ඒසා සංසාරේ අප්‍රමාණ පින් කරලා ඇති. එහෙනම් ඒවත් අනිත්‍ය නැහැ මහත්ය මේ ජීවිතේ හදන පන්සල ගැන කතා කරලා වැඩක් නැහැ නේද? එනිසා හදන්න, හදලා සතුටු වෙන්න, සතුටු වෙලා ඒක හිතෙන් අත්හැරලා දාන්න. මොකද මම මේ මීට වඩා ලොකු දේවල් සංසාරේ කරලා තිනවා කියන තැන ඉඳන් අතහරිනවා. ඒ අතහැරීම තුළ තමයි අපිට සැනසෙල්ල තියෙන්නේ. කරන්න කරන්න අතහරින්න. කරන්න කරන්න අතහරින්න. ඒ ඒ ඒ තුළ තමයි මේ මේ ලොකුම සැනසෙල්ල තියෙන්නේ. ඒව අල්ලගන්න යන්න එපා. මහත්යා කලේ සාසනයට උදෙසා. පන්සලේ ලොකු ආම්තුරන්ටවත් වෙන කාටවත් නෙමෙයි. සාසනය උදෙසා මම කලේ කියන කලගෙන ඉඳලා තමන් මේ ශක්තිය ලබලා ගන්න මාත්. ශක්තිය ලබා ගන්න. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම ජීවිතය කියන්නේ මේ ජීවිතය කියන්නේ නම් මහත්ව මහානතුරක්. එක මොහොතක්වත් hina වෙලා ඉන්න පුළුවන් ජීවිතයක් නෙමෙයි මේ ජීවිතය. අපි hina වෙලා හිටියත් hina වෙන්න බෑ මහත්ව ඒ තරම් මේ සම සංසාරේ බිය කරු සංසාරේ බිය කරු. මේ මොහොතේ ශාසනය කියන දේ මහත්ව තව අවුරුදු 50ක් පවතීද කියන්න බෑ. ශාසනය කියලා කියන්නේ මහත්වෝ මේ පන්සල් ආරණ්‍ය එහෙම නැත්නම් බුදුමෙදුරු චෛත්‍ය වෙසක් තොරන් නන් නෙමෙයි. ශාසනය කියන්නේ පටිච්ච සමුප්පාදයේ සප්ත බොද්ධංග ආරෂ්ඨාංගික මාර්ගය සතර සතිපට්ඨානය මේ මේ මේ මේ මේ ආදී මේ ධර්ම බුදුරයන් වහන්සේ දේශනා කළා වූ ධර්මය. තේරෙනවා. ඒතකොට මේ ධර්මයන් ශීඝ්‍රයෙන් මහත්යෝ දැන් අවරට යනවා. තේරෙනවා. බුදුරයන් වහන්සේගේ ධර්මය අනුව මේ ශාසනය ආවර වෙන්නේ කවදද කියලා අපිට කියන්න පුළුවන්. ඒ ශාසනය ආවර වෙන්නේ මහත්යෝ සතර පාරාජිකාවටපත් නො වූ. උඹේ සතර පාරාජිකාවටපත් නො වූ අවසාන භික්ෂුව අපවත් වෙන වෙලාවේ ශාසනය පරිය අවරට යනවා. ශාසනය ඉවරයි. එතනින් පස්සේ ශාසනයක් නැහැ. සතර පාරාධිකා කියන්නේ මාත්‍ය බුදුරයන් වහන්සේ දේශනා කරපු විනය නීති 227ක් තියෙනවා. ඔය විනය නීති 227න් බරපතලම විනය නීති හතර තමයි සතර පාරාධිකා. බරපතලම. ආයිමත් ඒකේ නිවැරදි වෙන්න බෑ. පාරාධිකා වුණා. පාරාධිකාවටපත් වුණ කෙනා හරියට කරටිය කැඩිච්ච පොල් ගහක් වගේ ආයිමත් වැවෙන්නේ දෙකට පෙරිච්ච කළු ගලක් වගේ ආයිමත් ආවෙන්නේ ආ සංඝයා සංඝ ශාසනය වෙන්නේ නැහැ. මෙන්න මේ සතර පාරාධිකාවටපත් නො වූ අවසාන භික්ෂුව ඉතුරු වෙන වෙලාවක් තියෙනවා. මේ මොහොතේ සතර පරාජික ආරක්ෂා කරගෙන ජීවත් වෙන භික්ෂූන් දහස් ගාණක් මේ ලෝකේ ඉන්නවා. ඒ නිසා ශාසනයේ අර්ථය පවතිනවා. චතුරාර්ය සත්‍ය ඇහෙනවා. සත්‍ය බොජ්ජංගයන් කියනවා ඇහෙනවා. පංච උපාදානස්කන්ධන ඇහෙනවා නේද? ඒ ඇයි මේක රැකගෙන ජීවත් වෙන භික්ෂූන් දහස් ගාණක් ලෝකේ ඉන්නවා. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා මහත්තයෝ මේ සතර පරාජිකාවන් රැකගෙන ජීවත් වෙන අන්තිම භික්ෂුව ඉතුරු වෙන දවසක් එනවා. අන්තිම භික්ෂුව. එයා ලංකාවේ වෙන්න පුළුවන්, තායිලන්තේ වෙන්න පුළුවන්, බුරුම වෙන්න පුළුවන්. තේරවාදී රටක එයා තමයි අන්තිමයා. එයා අපවත් වෙන වෙලාවේ සාසනීය අර්ථය ඉවරයි මහත්තයා. බුද්ධ ශාසනය. ඔව් බුද්ධ ශාසනය. ගෞතම බුද්ධ ශාසනය. ඔව් ගෞතම බුද්ධ ශාසනය ඉවරයි. එතනින් ධර්මයේ අර්ථයක් නැහැ. මොකද අර්ථයක් නැත්තේ ඉන් එහාට මහත්වෝ හාමුදුරුවල සතර සතිපට්ඨාන එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ නැහැ. ආර්ය ශ්‍රාංගික මාර්ගය දේශනා කරන්නේ නැහැ. මොකද ඔක්කොම දැන් දුසිල්වත්. ඒගොල්ලන්ට දේශනා කරන්න බැහැ. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද මේ ලෝකයේ සැපයි මේක විඳින්න. හොඳට ඉගෙන ගන්න, හොඳට කන්න, හොඳට ගෙවල් හදන්න, හොඳට රැකියාව කරන්න මේක විඳලා මැරලා යන්න කියන කාරණේ විඳලා ඒ දැන් මේක පින් ලබා ගන්න. ඔපින් ලබා ගන්න කියන තැනට එනවා ඕක. ඔතෙන්ට තමයි එන්නේ. එතකොට දැන් ඔතන අර්ථයක් තියෙනවා ධර්මේ නැහැ. බුදුරජාණන් වහන්සේ කොතනකවත් මහත්යෝ මේ ලෝකයේ එක දශමයක්වත් සැපයි කියලා දේශනා කරන්නේ නැහැ. පිරිනිවන් මංචකේ සැතපිලත් බුදුරයන් වහන්සේ අන්තිමට කියන්නේ මේ සංස්කාරය අනිත්‍යයි හිස ගිනිගත් එකේ ගිනි නිවන්නේ අංශයේද මේකෙන් ඈතර වෙන්න කියලා මිසක් කොතනකවත් ගෙවල් දෙක තට්ටු දෙකේ ගියක් තුනක් හදාගෙන ජීවත් වෙන්න වාහනයක් කරන් ජීවත් වෙන්න බලන්න කියලා කියන්නේ නැහැ එතන දුකයි කියන කාරණේමයි කියන්නේ එහෙනම් දුකයි කියන කාරණේ නොකියා කතා කරන බුදුදහමක් වෙන්න තියෙන්න බෑ නේද? ඒ නිසා යමෙක් ලෝකේ සැපයි කියනවා නම් මහත්වෙ එතනදී මෙයා ධර්මයේ තුල ප්‍රතික්ෂේප වෙච්ච කෙනෙක්. ඒ නිසා මෙන්න මේ මෙහෙම ගිහිල්ලා බුදුරයන් වහන්සේ කියනවා කාසාය කණ්ඨක කියලා කෙනෙකුත් එනවා. ඒක තම කල් තියෙනවා. එතකොට මේ ශාසනයේ අර්ථයන් ගිහිල්ලාම. ඒතකොට කාසාය කණ්ඨක කියන්නේ මේ නූලක් විතරක් දාගත්ත කෙනෙක්. බුදුරයන් වහන්සේ බලන්න බුදුරයන් වහන්සේගේ මොනතරම්නම් මහා කරුණාවක් තියනවද කියලා මේ සත්වයා කරේ බුදුරයන් වහන්සේ සූත්‍රයේ දේශනා කරනවා කාසාය කණ්ඨකට සාංගික කළා දන් දෙන්න පුළුවන් කියලා. කාසාය කණ්ඨකට දානයක් සාංගික කරන්න පුළුවන් කියලා. බලන්නකො බුදුරජාණන්සේ කියන දේ ශාසනය නෑ. ඔව් ශාසනයේ අර්ථයක් නැහැ. නමුත් ශාසනයේ නාමිකව දැන් මේක තියෙනවා. තාම තියෙනවා කාසාය කණ්ඩක දැන් ඒ ඇවිල්ලා ඉන්නේ. එතකොට මේ සාසාය කණ්ඩකටත් මහත්යෝ සාංගික කරලා දන් දෙන්න පුළුවන් කියනවා. එයාට සංඝයා උදෙසා පෙනී හිටින්න පුළුවන් කියලා කියනවා. ඒක බුදුරජාණන් වහන්සේයි කියන්නේ. ඒ ඒ කියන්නේ මහත්යෝ ඒ කාලේ කාසාය කණ්ඩක තමයි සමාජයේ ඉන්න ලොකුම සිල්වතා. බලන්න කාසාය කණ්ඩක සත්තු මරාගෙන පෞල් ජීවිත කතා කරගෙන මේ විදියට ඉන්න කාසාය කණ්ඩක එදා සමාජයේ ලොකුම සිල්වතා නම් සමාජේ කොයි වගේ තැනක් වෙයිද ඈ අපි මෙතනින් පැනලා නැවත මිනිස්සෙක් වුණොත් මහත්යෝ එහෙනම් මොනසා බියකරු ලෝකයක්ද අපිට මුණ දෙන්න වෙන්නේ මොනතර බියකරු ලෝකයක්දනේ එතකොට එතනදිත් බුදුරජාණන් වහන්සේ කාසාය කණ්ඩකටත් දන් දෙන්න කියලා කියන්නේ ඇයි දානයමයි මහත්යෝ සත්‍යයට අවශ්‍ය වර්ණේ සැපේ බලන්නේ මේ බණ කරුණාව බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කියලාදී නැත්තම් කියන්න තිබ්බනේ කාසාය කන්ට කරලා දන් දීලා වැඩක් නැහැ කියලා. එහෙම කිව්වනම් අද සමහර පන්සල් වල ඉන්න හාමුදුරන්ට අද මිනිස්සු දන් දෙන්නේ නැහැ. නේද? ඒතර බලන්න එහෙමනම් බුදුරජාණන් වහන්සේ මොනසා මහා කරුණාවකින් අපිට කියලා තියනවාද? කාසාය කන්ටකටත් දන් දෙන්නේ ඒකත් මහත්ඵලයි මහානිසංසයි. නේද? මහත්ඵලයි මහානිසංස ඇයි මේ සත්‍යයට අනේ ඒ තුලින් හරි මොකක් හෝ සැපයක් දාණය නිසා ලැබෙයි කියන ඒ මහා කරුණාව නිසාමයි බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වේ. නේ? ඒතර බලන්න එහෙමනම් මේ සමාජයේ මහත්යෝ මෙතනින් ඉස්සරහට යන්න යන කවදාකවත් මේ තියෙන තැනට වඩා හොඳ වෙන්නේ නැහැ. කවුරු සක්‍රියා මේ ලෝකේ ඇවිල්ලා පාලකයා වුණත් මේ මොහොතේ තීනත්වන්ට වඩා එක දශමයක්වත් මේ ලෝකේ හොඳ වෙන්නේ නැහැ මාත්‍ය. සදාචාරාත්මක පැත්තෙන්, ගුණධර්ම පැත්තෙන්, හැදියාව පැත්තෙන්, සංස්කෘතිය පැත්තෙන් එක දශමයක් එහෙම බලාපොරොත්තු වෙන්නත් ඉබා බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අපි ධර්මයේ තුල නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව සූත්‍රයක දේශනා කරනවා මෙහෙම මේ මිනිසයා ගිහිල්ලා පරමායුෂ අවුරුදු 10 කියන තැනට වැටෙනවා. පරමාශ අවුරුදු 10ක් කියන තැනට වැටෙනකොට මනුස්සයාට මුර්ග සංඥාව සකස් වෙනවා සත්තු වගේ මරා ගන්නවා අපි කියනවා. එනිකින් සමාධි දැන් ඔතෙන්ට යන්නේ. එතෙන්ට යන්නේ. ඉතින් ඔතෙන්ට යන්නේ තව අවුරුදු 10ක් 1500ක් යාවි. මේ යන ක්‍රමයට ගියොත්. එහෙනම් දැන් ඔතෙන්ට යන ගමන අපිට වළක්වන්න බෑ. එතන ඉපදෙන එකක් තමයි වළක්වන්න. ඒකයි. නැවත මිනිස්සෙක් වෙනවා කියන තැනින් අපි හිත අයින් කරගන්න ඕනේ. මනුස්ස ලෝකයේ තුල තියෙන මේ විනාශය මේ ව්‍යසනය දැකලා අපි එක මොහොතකින්ම චේතනාව සකස් කරගන්න ඕනේ නැවත මනුස්ස ජීවිතයක් නම් එපා. මොකද මනුස්ස ජීවිතයක් වුණොත් එකක් සාසනය මෙතනින් නැති වෙනවා. සම්පූර්ණයෙන්ම ಗುಣධර්ම පිරීච්ච කාන්තාරයක් තිරිසන් ලෝකයක් තමයි මේ ලෝකෙ මේ ශ්‍රේර්දී. නිසා මනුස්සයෙක් වෙන්න එපා කියන තැනදීම ඊළඟට හිත පීඩන්නේ කොතනද මහත්මයා? කොහෙද යන්නේ? ඒක තමයි. කොහෙද යන්නේ? දෙවියෙක් වෙන තියෙන තැන හිත පිහිට ගන්න. දෙවියෙක් වෙන තැන. අන්න එතනදී මහත්තයෝ එතනත් බරපතල අනතුරක් තියෙනවා. හොඳේ. දැන් අපි පින් කර කර ප්‍රාර්ථනා කරනවා දෙවියෙක් වෙන්න කියලා. දෙවියෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කළා මැරෙන වෙලාවේ දිව්‍ය සංඥාවක් සකස් වුණොත් අනිවාර්යයෙන්ම එයා දෙවියෙක් වෙනවා. තුසිතේ ආමේ නිම්මානතේ පරිණිම්මිතෝ අසවත්ති ඔය තාවතින්සේ කොහරි දෙවියෙක් වෙනවා. එයා දෙවියෙක් වෙලා අවුරුදු 50000ක් අපි කියන දිව්‍ය සැප වින්දා. 50000ක් වින්දා කියමුකෝ 50000 දිව්‍ය සැප වින්දත් මහත්යෝ එයා 50000න් පස්සේ චුත වෙන්න ඕනේ දෙවියෙක් වුණා දිව්‍යාංගනාවක් එයා චුත වුණොත් මහත්යෝ එයා චුත වෙලා manuss ලෝකෙට ආවොත් එයා ඉපදෙන්නේ එක්ක ක්‍රිස්තියානි අම්මා කෙනෙක්ගේ මව් කුසක එක්ක මුස්ලිම් අම්මා කෙනෙක්ගේ මව් කුසක එක්ක හින්දු අම්මා කෙනෙක්ගේ මව් කුසක සිංහල බෞද්ධ අම්මා කෙනෙක් ලෝකේ නැහැ සිංහල බෞද්ධ අම්මා කෙනෙක් ලෝකේ නැහැ එයා ඉපදෙන්නේ මිත්‍යා දෘෂ්ටික මව් කුසකමයි මහත්ය තවතිසාවෙත් තා කොහෙ හිටියත් මහත්ය දෙවියෙක් වෙලා නම් හිටියේ මහත්ය ඇවිල්ලා මිත්‍යා දෘෂ්ටික මෞකසක ඉපදෙන්න ඕනේ ආයිමත් සම්මා දිට්ඨියට පත්වෙච්ච අම්මා කෙනෙක් මෛත්‍රී බුදුරයන් වහන්සේ ශාසනයෙන් පස්සේ ඇති වෙන්නේ. තව අවුරුදු ලක්ෂ ගානකින් එහා මහත්ය. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික භාවයට පත්ුනේ ගමන් එහෙනම් දෙවියෙක් වෙලා වැඩක් තියනවද? දැන් මේ අවුරුදු 5000 දිව්‍ය සැපවින්ද කියලා වැඩක් තියනවද? වැඩක් නැහැ. ආයිමත් මහත්ය පරණ තැන්ටම වැටුණා. ඒ පරණ තැන්ටම වැටුණා නම් මහත්යෝ දෙවියෙක් වෙලා වැඩක් නැහැ කියලා බුදුරයන් වහන්සේ කිව්වා. එහෙනම් මහත්තයා හිත පිට ගන්න ඕනේ මම මාර්ගඵලලාභී දෙවියෙක් වෙනවා මාර්ගඵලලාභී දිව්‍යාංගනාවක් වෙනස. එතන තමයි සුරක්ෂිතම තැන දෙවියෙක් කියන තැන විතරක් හිත පිට ගන්න එපා. මාර්ගඵලලාභී දෙවියෙක් මාර්ගඵලලාභී දිව්‍යාංගනාවක් කියන්නේ සෝවාන් ඵලයටපත් වුණ දෙවියෙක් සෝවාන් ඵලයටපත් වුණ දිව්‍යාංගනාවක් වෙනවා කිව්වනම් එයා තමයි මහත්මයා මේ ලෝකේ සුරක්ෂිතම තැන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එයා උපරිමාත්ම භාව හතක් ඇතුළතදී දිව්‍ය තලයකදී මෙයා පිරිනවන් පානවා කියන කාරණේ කියනවා. එතෙන්ට තමයි මහත්වෝ අපි අපේ ඉලක්කය සකස් කරගත්තේ. මෙහානම් සැපයක් කියන තැනක් ලෝකේ කොච්චර සුන්දරයි කියලා දැක්කත් සුන්දර තැනක් ලෝකේ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කොතනකවත් නැහැ මහත්වෝ. ඒ නිසා මේ අසුන්දර වූ ලෝකයේ තුල සුන්දරම තැන තමයි මම මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙනවායි කියන කාරණේ සකස් කරගන්න. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහත්යෝ තමන් මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙනවා කියන කාරණේ සකස් කරගන්න නම් තමන් තුළ මෙන්න මේ කාරණා තුන ෂෙය වෙන්න ඕනේ කියලා. පළවෙනි කාරණය තමයි සක්කාය දිට්ඨිය. මමත්වයේ දැඩි භාවය, මමය මමය කියලා ගන්නා වූ දැඩි භාවය, මමත්වයේ සම්පූර්ණ ෂෙය වෙන්නේ රහතන් වහන්සේ තුළ මෙතනදී මමත්වයේ දැඩි භාවයේ ශ්‍රේකෙන් ෂෙය වෙච්ච කෙනෙක් වෙනවා. ඊළඟට තමයි විචිකිච්ඡාව. තෙරුවන් කෙරේ යා ඇති කර ගන්නා වූ සැකයක් යා තුළ නැහැ. ධර්ම මාර්ගයේ කෙරේ යා කිසිම සැකයක් යා තුළ සකස් වෙන්නේ නැහැ. ඊළඟට අන්න සීලවෘත. අන්න සීලවෘත කියන්නේ මෙයා වෙන මොනම සීලවෘතයකටවත් බැඳෙන්නේ නැහැ. එයා සායි බබා හොයාගෙන යන්නෙත් නැහැ. දේවාල පස්සේ යంత్ర මන්ත්‍ර ගුරුකම් පස්සේ යන්නෙත් නැහැ. එයා බුදුරජාණන් වහන්සේ කියන විශ්වාසය තුල ඉන්නවා මහත්තයෝ. බුදුරජාණන් වහන්සේ කියන විශ්වාසය තුල ඉන්නවා. මොකද ධර්මය කෙරේ අපි මෙතන සෝවාන් ඵලයටපත් වෙනවා නම් අපි මුලින්ම තෙරුවන් කෙරේ අතල සද්ධාවට එන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අතල සද්ධාවට එන්න ඕන ධර්ම රත්නය කෙරෙහි අතල සද්ධාවට එන්න ඕන සංඝයා කෙරෙහි අතල සද්ධාවට එන්න ඕන ඒතොර ධර්ම රත්නය කෙරෙහි අතල සද්ධාවට ආපු කෙනා මහත්යෝ ජීවිතයේ ඉදිරියට එන හැම දෙයක්ම තමන් මහත්යෝ දකින්නේ ධර්මතාවයක් හැටියට එයා එකෙන් පලා යන්නේ කෙනෙකුට අපලයක් වුණා කියනවා ප්‍රශ්නාව කියනවා ජීවිතේ ගැටලුවාව කියනවා එයා ඒවා තමන්ගේ ජීවිතේට වෙනකොට මාත්‍යා ධර්මානුකූලව ගලප ගන්නවා මොකද්ද බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ මේ ප්‍රශ්න එනවා නම් මං සංසාරේ අකුසල් කරලා තියෙනවා මේ හේතුඵල ධර්මය තමන් කන්නාඩියක් ඉස්සරහට ගිහිලා හිටගනිද්දි තමන්ගේ ඡායාව පේන්නේ යම්සේද මහත්යෝ මේ ජීවිතේ මහත්යා විඳින්නේ මහත්යා දකින්නේ මහත්යා කරපු දෙයමයි වෙන කවුරුත් කරපු දෙයක් නෙමෙයි. ඒ නිසා තමන්ගේ ඉස්සරහට ප්‍රශ්නයක් එනකොට තමන්ගේ ඉස්සරහට ගැටලුවක් එනකොට තමන් දකිනවා මම ගිය ජීවිතේ කාට හරි යමක් කරලා ඇති. තමන් කාට හරි කවුරු හරි බැන්නොත් තමන් හිතනවා මම ගිය ජීවිතේ කායේ ඒක තමයි හේ ධර්මානුකූලව ගලප ගන්න. ආශ්‍රව කියන්නේ ඒක සංස. ආශ්‍රව? ඔව්. ආශ්‍රව කියන්නේ මාතර භව ආශ්‍රව, ditth ආශ්‍රව, කාම ආශ්‍රව. ඒ ඒ කාමයන් කෙරේ භවය කෙරේ දෘෂ්ටීන් කෙරේ තියෙනා වූ කැමැත්ත. කැමැත්ත. දැන් මෙතනදී මහත්යෝ මේ මේ ඒක නෙමෙයි වෙන්නේ. මෙතන ධර්මයේ කෙරේ. ධර්මයේ කෙරේ ඇති කර ගන්නා වූ විශ්වාසය. ධර්මයේ කෙරේ ඇති කර ගන්න. ඒ කියන්නේ හේතුඵල හේතුඵල ධර්මයන් නු දකින්න. ජීවිතේ කොයි දේ දකින්නවා මහත්යෝ. ඒ කියන්නේ මේ කොතනකවත් එයා ගැටෙන්නේ නැහැ. දැන් අපි ප්‍රශ්නයක් වුණොත් එක්ක බෝධි පූජා කියන්න යනවා, බාරහාර වෙන්න යනවා, කොහෙවත් නැහැ කොයි වෙන්නෝ. ඉතින් මේ බෝධි පූජා කියලා අපිට ප්‍රශ්නයක් ආවා කියලා පඳුරු ගැට ගන්න කියලා වැඩක් නැහැ. අපිට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා නම් අපිට මොනවා හරි දැඩි පීඩනයක් කියලා දෙනවා නම් අපි දැනගන්න ඕනේ මං සංසාරයේ කියලා ආව අකුසලයෙන් මට මේ විපාක දෙන්න. ධර්මානුකූලව බලන්නේ ආයෙම. මේ බුදු පූජාව ගැන සඳහන් අපි බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න පිළිදුන්නා. එහෙමයි. එතකොට අපි බුදුරජාණන් වහන්සේ සතියක් ඉතිපී නොවලා හිටියේ. එහෙමයි. එහෙමයි. අපිට ඒක විනාඩි 5ක් හරි කරන්න පුළුවන් නේද? ඒක නේද බුදු පූජාව? පුළුවන් පුළුවන්. බෝධි පූජාව බෝධිය කියලා කියන්නේ බුද්ධ ඥානය. සම්මා සම්බුද්ධ ඥානය කියන එකයි. ඒ සම්මා සම්බුද්ධ ඥානයේ සංකේතයක් තමයි බෝධිඥානසය කියන්නේ. එතන බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරයන් වහන්සේ උදෙසා බුදුරයන් වහන්සේගේ ඥානයන් උදෙසා Taman පූජාවක් කරනවා කියන්නේ මේක ලෝකයේ උතුම්ම පූජාවක්. ඒකල එතන කිසිම වේගයක් නැහැ. බෝ සැබෑම බෝධි පූජාව කියන්නේ තමන් බෝධින් ආංශය ළඟට ගිහිල්ලා බෝධින් ආංශය දිහා බලන් තමන්ට පුළුවන් නම් මේ බෝධින් ආංශයේ අනිත්‍යභාවය දකින්න. මේ එන දලු මේ තව ටිකකින් තව ටික දවසක් යනකොට මෝරනවා මේක වැටෙනවා මේක වැටෙනවා මේ ගහ මේ වයසට එනවා මේක වයය උඩ වෙනවා කවදා හරි මේ මේ ගහ අපවත් වෙනවා කියන කාරණේ අපිට හිතෙන් දකින්න පුළුවන් නම් ඒක තමයි මේ ලෝකෙ දින ශ්‍රේෂ්ඨම බෝධි පූජාව. ඉතින් බෝධි පූජාව කියන එක ගැටලුවක් නෑ. ඒක අපි ධර්මයේත් එක්ක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් හැමදේම අයින් කරන්න අපිට බෑ. නමුත් ඒවා කරන ගමන් මාත් ඒවා තුලින් අපි මේ මේ මේ වෙන වෙන දේවල්. ඒ කියන්නේ ලෙඩ හොඳ කරගන්න බෝධින් වහන්සේට බෑ. මේ ලෙඩක් නැතුනොත් බෙහෙතක් ගන්න ඕනේ. ඒක බුදුරයන් වහන්සේට ජීවක වෛද්‍යවරයා හිටිය අසනීපයක් වුණොත් ඉස්ලාම් දොස්තර මහත්තයා ළඟට යන්න ඕනේ. දොස්තර මහත්තයා ළඟට බෙහෙත් තරම් බෝධින් වහන්සේ ළඟට ගියාට ප්‍රශ්නයක් නැහැ. අපි ඉස්ලාම් බෝධින් වහන්සේ ළඟට යනවා නම් මේක තේරුමක් නැහැ. නේද? ඉතින් ඒ වගේ මේ ධර්මයේ තුල මහත්යෝ ධර්ම බුද්ධ ධර්මයේ කෙරෙහි සද්ධාවට එන කෙනා ජීවිතේ ඉදිරියට එන කිසිම ප්‍රශ්නයකට ගැටෙන්නේ නැහැ මහත්යෝ. එයාම අඳුර ගන්න පුළුවන්. අඳුර ගන්න පුළුවන්. මේ තෙරුවන් කෙරෙහි සද්ධාවට ආපු කෙනා සීලයෙන් පරිපූර්ණ කෙනා මේ මේ අනිවාර්යයෙන්ම සක්කාය දිට්ඨිය අඩු වෙච්ච කෙනා නැති නැති කරගත්ත කෙනා තමන්ගේ ක්‍රියාව තුළින් දකිනවා. එයා මොන ප්‍රශ්නයක් ආවත් ගැටෙන්නේ නැහැ. මොකද එයා දන්නවා මේක මේ ලෝකයේ ස්වභාවය කියලා. ගැටීම තුළ අපි තවත් අකුසල්මයි සිද්ධ කරගන්නේ. ඒ කියන්නේ මා විසින් කරගත්තා වූ අකුසල් වලට මං තවත් අකුසල් රැස් කරගන්නවා. එතකොට මේක තවත් තවත් මේ වෙන මේ මේවා සියල්ල මාර ධර්ම මාත්‍ය. මාරය හැම වෙලාවෙම අපිව පටලවන්නමයි හදන්නේ. ඉතින් මාර්යා අපිව පටලනකොට මහත්යෝ අපි ඒ පැටලිල්ල ලෙහාගන්නේ අන්න අර කාර්යෙන් ධර්මයේ ක්‍රියා සද්ධාවට සකස් කරගන්නවා මොන ප්‍රශ්නයක් ආවත් hina වෙලා ඒ ප්‍රශ්නෙට මුහුණ දෙනවා මාත්‍ය hina වෙලා මුහුණ දෙනවා එතකොට ඒකෙන් කුසලයක් අකුසලයක් රැස් වෙන්නේ නැහැ අපි කරගත්ත දෙයක් අපි කරගත්ත දෙයට අපි ගැටල වැඩක් නැහැ ඒ නිසා අපි කරගත්ත දේ අපිම ඉවරයක් කරගන්න ඕන මේ අපි කරගත සංස්කාර නිසායි අපි මේ යන්නේ නේද ඉතින් මේ සංස්කාර රැස් කිරීම නතර කරගත්ත තැනදී අපි මේ ගමන නතර කරලා දානවා මහත්මයෝ. සාන්දසමේ සෝවන් වුණාම ඒ සංස්කාර රැස්සෙනවා. රැස්සෙනවා. රහතන් වහන්සේ තුල පමණයි සංස්කාර රැස්සෙන්නේ. සෝවන් වෙච්ච කෙනා තුල රහතන් සංස්කාර කාමරාග පරිදි තියෙනවා. පෞගිය මේ කර්ම තාමත් ඵල දෙනවද තමයි අවශ්‍ය වෙන නිසා නෑ නේ රහතන් වහන්සේටත් ඒක විපාක දෙනවා බුදුරජාණන් වහන්සේටත් විපාක දෙනවා ඔව් ඒක අතීතයේ කළා වූ අකුසල් යටපත් වෙන්නේ නැහැ නමුත් අතීතයේ කළා වූ අකුසල් ශක්තිමත් කුසල් නිසා යටපත් කරන්න පුළුවන් ඒවා Taman දක්ෂ වෙන්න ඕන දැන් ඒක දරුවෙක් ඇවිල්ලාකෝ ස්වාමීන් වහන්සේ අපි තරුණ කාලේ කසාද බැඳ අලුත අපි නොදැනුවත් භාවය නිසා අපේ අතින් ගබ්සාවක් සිද්ධ වුණා. ඒකෝට අපිට අපි මේ වෙලාව දරුවේ බලාපොරොත්තු නැහැ. අපි දන්නේ නැහැ ධර්මය ගැනත් අපි දන්නේ නැහැ වෙලා අපේ අතින් ගබ්සාව සිද්ධ වුණා. දැන් මේක අපිට හැම වෙලාවම මතක් වෙනවා. දැන් ධර්මයට ගියාට පස්සේ මේක මතක් වෙනවා. දැන් මොකද්ද මේකට කරන්න කියලා. දැන් හරි ප්‍රශ්නයක් නේ නේද? එතකොට දැන් මේ වෙලාවේ මම ඒ දරුවන්ට කිව්වා පුතේ ඔබ මේ මේ ළමා රෝහලේ දැඩි සත්කාරයකට යන්න. ඒ දැඩි සත්කාරයකගේ ඉන්නවා ජීවිතයත් මරණයත් අතර සටන් කරන දරුවෝ. ඒන් දරුවෝ දෙන්නේ තුන් දෙනෙක් ඔබලා අරගෙන ඔබලා සම්පූර්ණයෙන් මේගොල්ලන්ට අවශ්‍ය බෙහෙත්ේ සම්පූර්ණයෙන්ම අරන් ඒ දරුවෝ තුන්දෙනෙක් දෙදා ගොඩ දානවා. ගොඩ දාලා ඔබේ අතින් නැති වුණා වූ දරුවාට මං ජීවිතේ දුන්නා කියලා හිත සකස් කරගන්න. චේතනාහම් වික්කවේ කම්මං වදාමි. චේතනාවය සකස් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. නමුත් එහෙමත් කරලා අර ළමයිනුත් ගොඩ දාලා ආයෙමත් අරක හිතන්න ගියොත් ඒ චේතනාව. එහෙම බෑ. ඒ වගේ තමන් අතින් වෙනා වූ අකුසල් තියෙනවනම් ඒ අකුසල් මහත්ව ශක්තිමත් කුසල් තුලින් යටපත් කරගන්න පුළුවන් අර ආනන්තරීය පාප කර්ම හැරෙත්. උදේ බලවත් අකුසල් වලත් ආනන්තර පාප කර්ම යටපත් කරන්න බෑ. ඉන් මෙහා අනිවාර්යයෙන්ම අපි ශක්තිමත් කුසල් කරලා අර චේතනාව යටපත් වෙන්න ඕනේ. චේතනාව තමයි මතු කරලා දෙන්නේ මහත්මයා. ඒ යටපත් කළා ඊට පස්සේ චේතනාව ඒක ඉවත් කරනවා. ඉවත් කරනවා. ආයෙමත් හිතන්නේ කිව්වොත් චේතනාව සකස් වෙනවා. ඒකෙන් අයින් වෙලා ඉවන්න ඕනේ. ඒත් එහෙම කළාම මේ අරක යටපත් වෙන්න අවස්ථාවක් තියෙනවා. කෝකත් චේතනාව තමයි මහත්මයෝ. ඒ නිසා මේ Taman හැම වෙලාවෙම මොනවා හෝ හිතට වද දෙන ප්‍රශ්න තියෙනවා නම් වහා මේවා निराකරණය කරගන්න. ඒව තියෙන්න දෙන්න එපා. මොකද හිත කියන්නේ මායя. බුදුරජාණන් වහන්සේ කියනවා. මැරෙන වෙලාව කියන්නේ මහත්යෝ කෙනෙක් සීලයෙන් පරිපූර්ණ නැත්තම් මහත්යලට මේක අදාළ නැහැ. කෙනෙක් සීලයෙන් පරිපූර්ණ නැත්තම් මැරෙන වෙලාව කියන්නේ බොහෝම දරුණු වෙලාවක්. අපි මේ hina වෙනවා කතා කරනවා වගේ දෙයක් නෙමෙයි මැරෙනවා කියන කාරණේ. මැරෙනවා කියන්නේ මේ සියල්ලම දාලා යනවා කියන කාරණේ මහත්යෝ. ඒ මැරෙන වෙලාවේ සමහරලාවට අපි දන්නේ කොයි ආකාරයෙන් අපිට මැරෙන්න තියනවද කියලා. අපි දන්නේ කොයි ආකාරයෙන් මැරෙන්න තියනවද කියලා. ওই වෙලාවකදී මහත්තයා අපි තුල සද්ධාව කියන කාරණේ සකස් වෙලා තිබ්බේ නැත්තම්. මේ සද්ධාව කියන්නේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨම ධනය. ඒතර අද හුඟාක් අය සද්ධාව කියන කාරණේ තුල හිටියත් එතන තියෙන අමෝලිකා සද්ධාව මාත්‍යෝ. ඒක මහත් එක් පැහැදිලිව කියනවා යා සුනාමයට අහු වෙලා මැරෙන්න යන වෙලාවේ. පළවෙනි වතුර රැළ ටික කෝච්චිය ඇතුළේදී යට වෙන වෙලාවේ එයා එකපාරට මෙයාට හිතුනේ බුදුරජාණන් වහන්සේ බොරු ධර්මයේ බොරු නැත්තම් මෙහෙම දෙයක් මට වෙන්නේ නැහැ කියලා. බලන්නකො. මොකද එයා සද්ධාව තුළ නෙමෙයි ඉඳලා තියෙන අමුලිකා සද්ධාව. අභියෝගී ඉස්සරහදී ආ බුදුරජාණන් වහන්සේ අතහැරියා. ධර්මයට අතහැරියා මාත්. ඒතර බලන්න කොච්චරනම් දරුණු වැඩද අමූලික ශ්‍රද්ධාවකින් නමුත් එයා පන්සල් යන දන් දෙන කෙනෙක්. අර අභියෝගයේදී එයා ශක්තිමත් නැති නිසා එකපාරටම අත්හැරියා. ඒක දැක්කම ඒක හේතුඵල කියලා. ඒ ඒක දකින්න බෑ. දකින්න දැන් අතන සද්ධාවට ඇවිල්ලා හිටියේ නෑ මාත්‍ය. අමූලික සද්ධාව තුල හිටියේ. ඊට පස්සේ දෙවෙනි රැල්ල ගහනකොට මොකද උනේ යා කියනවා මට මගේ අතීතයේ වුණා වූ ගොඩාක් දේවල් මතකයට ආවා කියලා. මම මිනිසුන්ට ගහපු ඒවා බැන්නේවා මම රණ්ඩුනේවා ඒ කියන්නේ ඔක්කොම ඇවිල්ලා තියෙන අකුසල්. ඒ කියන්නේ අතනදී සද්ධාව අහිමි කරගත්තා. සද්ධාව අහිමි කරගත්තේ හේතුඵල ධර්මයන් අනුව අකුසල්ම මතක් කරලා දුන්නා. නමුත් එයාගේ මොකද්ද හේතුවකට මහත්වෝ එයා ජීවිතේ බේරුණා. නමුත් එයා දැන් සතුට වෙනවා එදා මැරුණ එක නැති එක ගැන. මොකද සද්ධාවත් නැති කරා මිත්‍යා දෘෂ්ටිකේ කැටිට ගියා මැරුණා නම් මැරෙන්නේ. ඔව්. සුද්ධාල් පල්ලෙහාට මැරෙන්නේ. ඉතින් ඒ වගේ මහත්වෝ මේ සද්ධාව කියන කාරණය ගොඩාක්ම වටින් මෙතනින් තමයි අපිට ශක්තිය සකස් කරලා දෙන්නේ. මහත් වෙලාට ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ ඔය සද්ධාව කියන කාරණේ උගක් අඩුයි සද්ධාව ධනෙ කියලා ලෝකේ ශ්‍රේෂ්ඨ ධනෙ කියන ශක්තිති රජ කෙනෙක් වෙනවට වඩා සද්ධාව තුල ඉන්න එකයි ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද අතන දැක්කනේ අර අනුතර ලක් කළා ඔව් ඒකමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මාත් මහ පොළොවෙන් ගන්න පස් පිටයි සුගතිගාමි වෙන්නේ අපි මේ මහ පොළොවෙන් බුදුරජාණන් වහන්සේගේ අතේ තියෙන පස් අවුරෙන් එක පස් ඇටයක් වෙන්න උත්සාහ ගන්න ඕනේ ඒ කොච්චරනම් වෙහෙස වෙන්න වෙනවද මේකමකෝ මේ මේ මේ පිටරට මිනිස්සුෙකුට වෙන්න බෑනේ අන්‍ය ආගමික වෙන්න බෑනේ මේ බෞද්ධයන් අතරමයි මේ මේක වෙන්න ඔය. මෙච්චරයි වෙන්න පුළුවන්. ඒක තේරවල රටවල නැතුවෙන්නේ විතරයි. ඔව් ඔව්. වෙන කාට මේ ධර්මයේ මිත්‍යා දෘෂ්ටිකයි අනිත් ඔක්කොම. ඒගොල්ලෝ අයිම සම්මාදිට්ඨියකටපත් වෙන විදියක් නැහැ. ඉතින් ඒ වගේ මේ ඒසා අනතුරුදායකයි ලෝකේ. ඒ නිසායි කිව්වේ අනතුරුදායක ලෝකයේ තුල අපිට පින් කරලා වුණත් ඒකේ ආස්වාදයේ තුල ඉන්න බෑ. මොකද බුදුරජාන් වහන්සේම පැහැදිලිව කියනවා පිනක් සංස්කාරයක් සංස්කාරයෝ අනේ මේ බොහොම විසකුරු සහිතයි කියලා. ඒකත් අපි ඊළඟ සැරේදී මේ පාර පන්නලා ඊළඟ පාර අල්ලගන්න. මේ මායාවේ සිට මාත්‍ය. මායා දන්නා කොයි වෙලාවෙ හරි මේ වෙලාවේ මායා උත්සාහ කරන්නේ මාත්‍යෝ මෙතනින් ගැලවිලා යන්න යමෙක් ඉන්නවනම්. ඒ කියන්නේ සෝවාන් ඵලයටපත් වෙන්න යමෙක් ඉන්නවනම් ඒ කෙනා පුළුවන් තරම් පින තුල නවත්තන්න. ඒක මායාවේ තුරුම්පුවක්. මේ කොහොම හරි ශාසනය තව ඉතුරු අවරට යන්න බොහොම කෙටි කාලයයි තියෙන්නේ. මේ කෙටි කාලය තුල පුළුවන් තරම් මේ පයින්න ඉන්න කට්ටිය වින තුල, දානය තුල, සීලය තුල, මෙතන සමාධිය තුල මම හිර කරලා තියනවා කියලා ඉන්නවා. ඔව්. එයා දන්නවා මේ මෙතන මේක හිර කරලා තිබ්බොත් ඒගොල්ලෝ ඉස්සරහදී අහු වෙනවා කියලා මහත්තයා. ඒක මාර ධර්මයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන දේ එතන තියන්න ඕනේ. මෙන්න මේ හතර මේ හතර කරන ගමන්ම මේවත් මාන ධර්මමයි කියලා මාන ධර්මම තමයි මාත්‍ය අවංකවම කියනවා අමෝටම කියන්න හොඳ නැහැ ඒකට ඒගොල්ලෝ සිය මොකද කොහොම වෙයි කියලා මේවා මාන ධර්ම කියන්නේ මේවා බුදුරජාණන් වහන්සේ එකයි කියන්නේ මේවා මේවා මේ බිය කරුයි කියලා අතනදී ඉස්සරහදී අල්ල අපිව හිර කරනවා මාත්‍ය ඒක නිසා ඒක සමාධියකට හිර කරනවා නේද සමාධියෙන් ඔව් සමාධියේ රූපී අරූපී භ්‍රමතල වල ගිල කල්ප ගාන හිර කරනවා. හිර කරලා ආයිමත් පල්ලෙහාට මහත් වෙලා මහත් රූපී භ්‍රමතල වල කල්ප ගණන් ඉඳලා ඇති. අරූපය තුලට ගිහිල්ලා මේ රූපය සංසිඳිලා අරූපය තුල කල්ප ගණන් ඉඳලා ඇති. ඒ කල්ප ගණන් ඉඳලා මහත් වෙලා මොකෝ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණක් තිබ්බා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ ලක්ෂ ගණන් වලදී මහත් වෙලා සමාධිය වඩලා ඕවල ඉඳලා නම් උතන ඉඳලා තව තැනක් ගිහලා මොකද්ද? තාමත් මේ. ඔව් තාමත් මේ. ඒක ඒ සියල්ලම මායя සමාධියත් මායя කියන්නේ ඒකයි. ඒවා සියල්ලම මහත්ය උපයෝගී කරගෙන ප්‍රඥාව කියන දේ වඩා ගන්න ඕනේ. දන් දෙමින්, සිල් රකිමින්, සමාධිය වඩමින් ඒවා අත්හරින්මින් ඉස්සරහට යන්නේ. ඒවා අත්හරිනවා. ඒවා අල්ලගන්නේ නැහැ. මොකද අල්ලගෙන වැඩක් නැහැ මහත්තයෝ. මහත්තයා මේ සංසාරයක් පුරාවට ඇඳා වූ සුදු රෙදි ප්‍රමාණය එකතු කළා නම් පිටුරු තලාගල වන්දර වැඩිය ලොකුයි. එහෙනම් සීලෙන් වැඩක් තියනවද? වැඩක් නැහැ. සැප වින්දා. ඒවේ සංස්කාර නිසා සැප වින්දා. මනුස්ස ජීවිත ලැබුවා, දිව්‍ය ජීවිත ලැබුවා. නමුත් අර රෙදි ගොඩ අතර උසයි අපි තාම සීලය ගැන කතා කරනවා. එහෙනම් මේ ජීවිතේ සීලය තුල ආස්වාදයේ වෙඳලා වැඩක් නැහැ. සීල සමාධි ප්‍රඥා කියන සීලය තුලින් අපි සංහිඳුනා වූ හිතක් ඇති කරගන්නේ. සංහිඳ ඕනම දෙයක් පිළිබඳ හිතන්න විනිවිද දකින්න පුළුවන් හිතක් ඇති කරගන්නවා. ඒ විනිවිද දැක්කා වූ හිත තුලින් තමයි අපි යමක අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය දකින්නේ මොකද? සීලය සමාධි ප්‍රඥා මාර්ගය. ඔය දෝයේ තන මේක මාර්ගය සීලය කියන තැනක් තියෙනවා තුම්මං හන්දියක් නමක්. සීලය කියන්නේ තුම්මං හන්දියක්. තුම්මං හන්දියෙන් කෙලින් පාර තියෙනවා සමාධිය කියන හන්දියට දකුණට පාරකුත් තියෙනවා වමට පාරකුත් තියෙනවා. කෙනෙක් සිල් සමාදන් වෙනවා. එයා ප්‍රශ්නයක් නැහැ. හොඳට සිල් සමාදන් වෙනවා. සිල් සමාදන් වෙවි යා ප්‍රාර්ථනා කරන්නේ නැවත මිනිසෙක් වෙන්න, නැවත දෙවියෙක් වෙන්න. හරි. එයා නැවත දෙවියෙක් වෙනවා. මිනිසෙක් වෙනවා. ඒක දකුණට තියෙන පාර. ඒතකොට තව කෙනෙක් ඉන්නවා. එයා සිල් සමාදන් වෙනවා. නමුත් එයා සිල් සමාදන් වීම නිසා දෘෂ්ටිගත වෙනවා මහත්තයා. මම සිල්වත් අනිත් අය දුසිල්වත්. මම තමයි ශ්‍රේෂ්ඨ අනිත් අය ශ්‍රේෂ්ඨ නැහැ. මගේ සීලය තමයි ශක්තිමත් අනිත්‍ය ශක්තිමත් එහෙම නැත්නම් යා වෙන මොකක් හෝ ඔය මස්මාළු දෘෂ්ටියකට මොකකට හෝ ගැටිලා සමාජයේ යා මුලින් ඉන්න අනිත්‍ය පල්ලෙහාට දානවන්න සීලය නිසා දෘෂ්ටිගත වුණා එයා මහත්වෝ මේ වමට තියෙන පාර යන්න සීලය කියන මන්සන්තිය දැන් අරයා දකුණට ගියා සුගතියට මෙයා දුගතියට යනවා නමුත් මහත්වෝ දක්ෂයා මොකද කරන්නේ සීලය උපයෝගී කරගෙන කෙලින් පාරේ සමාධියට යනවා අන්න දක්ෂභාවය එතකොට සමාධිය කියන්නේ තුම්මං හන්දියක් සමාධිය තන ළඟක් තියෙනවා දකුණටයි වමටයි පාරවල් දෙකක්. එතකොට යමෙක් සමාධිය වඩලා එයා රූපී අරූපී ධානය සකස් කරගෙන එයා භ්‍රමතල වලට යනවා ඒක සුගතිය. තව කෙනෙක් සමාධිය නිසා මත් වෙනවා මහත් වෙනවා. මම තමයි භාවනා කරන්නේ අනිත්‍ය භාවනා කරන්නේ ඒ වගේ එක එක දෘෂ්ටීන් වලට එනවා එයා. එයා වමට යන්නේ. දුගතියට යන්නේ මහත්. සමාධිය නිසාම දුගතියට යන්නේ. දක්ෂයා මොකද කරන්නේ? සමාධියෙන් ප්‍රඥාවට යන. මේක තමයි මාර්ගය. ඒතකොට මේකේ කැමැති කැමැති පැත්තකට Tamante යන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ අනතුරු හැම වෙලාවෙම හිතා ගන්න ඕනේ මේවට මේ මේ දෙපැත්තට පාරවලු තියෙනවා කියලා. ඒ නිසා හැමදේම වටින්නේ කොයි දෙයක් කරලා මාත්‍යෝ අනිත්‍යයි කියලා අතහැරලා දාන්න. ඊට වඩා දෙයක් නැහැ. මේ ඇහැ අනිත්‍ය නම් මාත්‍යෝ මේ අහින් දකින සියල්ලම අනිත්‍යයි. ඒ නිසා මේ ලෝකයෙන් මේ ඇහැ මුදව ගන්න. මොකද මේ ලෝකයේ ඇහත් එක්ක බැඳෙන නිසායි අපි ලෝකයට බැඳිලා යන්නේ. නේද? ඒ නිසා අපි මේ ඇහෙන් මේ ලෝකය මුදව ගත්තොත් ලෝකයට බැඳෙනවද? නැහැ. මේ කන ලෝකෙට බැඳිලා යන්නේ ශබ්ද වලට විවෘත නිසා. ඒ නිසා මේ ලෝකයෙන් කන මුදව ගන්න. ඒතකොට කන කනේ ස්වභාවයෙන් තියෙවි. නාසය නාසයේ ස්වභාවයෙන් තියෙවි මේ ලෝකයෙන් නාසය මුදව ගන්න. දිවත් එහෙමයි මනසත් එහෙමයි කයත් එහෙමයි මාත්‍යෝ මේ ලෝකෙට බැඳිලා තියෙන මේවා නිසා ඒ නිසා මේක ලෝකයෙන් මිදුණොත් මහත්ය උතන ඉන්න ස්වභාවයෙන් දී. ලෝකෙට බැඳිලාද? නැහැ. නමුත් අපි බැඳෙන්න ගියොත් තමයි දුක කියන කාරණේ සකස් වෙන්නේ මාත්‍ය. ලෝකයේ ලෝකයේ ස්වභාවයෙන් තිබෙද්දී. එච්චරයි. ලෝකේ ගන්න දෙයක් නැහැ. මේ සියල්ලම සතර මහා ධාතුන් හැදිච්ච දෙයක් තමයි. අපි තුල තියෙන තෘෂ්ණාව නිසා අපි ලෝකෙට එක එක එක එක වර්ණ එක එක එක එක හැඩ අපි සකස් කරලා දෙනවා. නමුත් ඒක ලෝකයේ ස්වභාවයක් නෙමෙයි අපේ තියෙන තෘෂ්ණාවේ ස්වභාවයක්මයි. ඒ නිසා ඇහැ එහි ස්වභාවයෙන් හැම වෙලාවෙම තියෙන්න දෙන්නේ. ඇහි ස්වභාවයෙන් ආවත් බාහිරට යන්න දෙන්න එපා. රූප වලට යන්න දෙන්න එපා. මේ ඇහි ඇහි ස්වභාවයෙන් තියෙන දෙන කන කනේ ස්වභාවයෙන් කනේ තියෙන නාසයේ දිව ශරීරයේ මනසේ විදිහට තියෙන. ඒක තමා තමාගේ ස්වභාවයෙන් ඉදී ලෝකේ ලෝකේ ස්වභාවයෙන් ඉදීවි මහත්ය. එහෙම නැතුව අපි මේවා බාහිර දේ අපේ කරගන්න යන තරම තමයි අපි මේ දුක කියන කාරණේ සකස් වෙන්නේ. ඉතින් ඔවා මොනවා කරගෙනත් වැඩක් නැහැ. සක්විති රජ වෙලා අපි මේ සියල්ල අයිති කරන් හිටියනම් ඒත් වැඩක් නැත්නම් මහත්ය මේ ජීවිතේ අපි මොකක් හරි අයිති කරන් හිටියා කියලා වැඩක් තියනවද නේද? ඒක තේරුමක් නැහැ. නමුත් ඒවා කරන්න ගියොත් අපි වැටෙන්නා වූ විනාශය අපිට නම් හිතා ගන්න බෑ මහත්තයෝ. ඒසා දරුණු ලෝකයක් තව මේ ඉදිරි අවුරුදු ලක්ෂ ගානේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු වෙනකන් මහා දරුණු ලෝකයක්. ඒක මායාටමයිති ලෝකයක් මහත්තයෝ. Ah. දැන් මිනිස්සයා අකුසල් කරන්න කරන්න කරන්න කරන්න මහත්තයෝ ඒ අකුසල් වලට විපාක දෙන්න සුදුසු ලෝකයක් බිහි වෙනවා. Ah. අකුසල් වලට විපාක දෙන්න දීපියා. දැන් ඉස්සර බොයිලර් කුකුලෙක් මාස 6ක් ඌඩුවේ ජීවත් වුණා. Ah. එයා මාස 6ක් ඉඳලා බෙල්ල කපා ගන්නවා. නමුත් දැන් මහත්වෝ ඒක තාක්ෂණයේ දියුණු වෙලා සුමාන දවස් 45න් එයාගේ බෙල්ල කපනවා. ඉස්සර මාස 6ක් ජීවත් වෙන කුකුලා දවස් 45න් දැන් මැරෙනවා. ඒ කියන්නේ මාස 6ට එයා දැන් හතර පාරක් මැරෙනවා. ඇයි ඒ? කර්ම විපාක දීමේ ශක්තිය වැඩි. ඒ තමයි මිනිස්සයා අකුසල් කරන්න කරන්න අකුසල් වලට විපාක දීමේ සක් මේ මේ මේ මේ ක්‍රමයට තමයි ලෝකේ සකස් වෙන්නේ. ඒකයි මේ මිනිස්යාගේ අවශ්‍ය අඩු වෙන්නේ. නැවත මැරිලා නැවත ඉපදෙන්නේ. අඩු අඩු ආයුෂෙන් සත්තුන්ව මරණ තාක්ෂණය මෙච්චර ජනප්‍රිය වෙන්නේ ඒකයි. ඉක්මනට මරලා නැවත ඉපදෙන. ඉක්මනට මරලා නැවත ඉපදෙන්නේ අකුසල් වැඩි. ඒ තරම් සත්තු මරනවා මිනිස්සු මුස්ලිම් මිනිස්සු දවස ගානේ සත්තු මරනවා. සිංහල සමහර මිනිස්සු එහෙම මරනවා. ඒතකොට මේවට විපාක දෙන්න ඕනේ. මේව විපාක දෙන්න සුදුසු ලෝකයක් ඉස්සරහදී බී වෙන්නේ මාත්තු. ඒ නිසා කොතනකවත් සැපයි කියලා ගන්න තැනක් අපිට මේ ගන්න බෑ මහත්තයෝ. එතන කොහේ කොතන මෙතනින් අපි හිර කරගත්තොත් හිර වුණාමයි අපිට අත දෙන්නායිමත් කවුරුවත් නෑ මහත්තයෝ. ඒ නිසා කවුරුන් නිසාවත් මහත්තයා නවතින්නත් එපා. මහත්තයලා නවතින්නත් එපා. කවුරුන් නිසාවත් මොකද කවුරුත් නෑ අපිට අත දෙන්න. ඒක අපිට හිතුණා. කවුරුත් කියලා නෙමේ අපිට ඉබේම හිතුණා මහත්තයෝ. ඒ හිතුණ දේදී අපි ආයිමත් ලෝකයා අම්මා තාත්තද ලෝකයාද කවුද කියලා කිඳ මන්ද කියන්නේ මහත්තයෝ. මෙතනින් මේකෙන් ඉස්සරහට යනවා කියන කාරණේ විතරයි අපි හිතුවේ. ඒක මහා ආත්මාර්ථකාමී ගමනක් නෙවෙයි. ආත්මාද නිවන් ගම කරා යන ගමන, සෝවාන් ඵලය කරාගෙන ගමන ආත්මාර්ථකාමී ගමන. හොඳේ. නමුත් එයා අනුංගනයාට හිතන්න බෑ. තව කෙනෙක්ගේ අතල්ලගෙන මේ ගමන යන්න බෑ. අරයා දුක් විඳීද අරයා මන් නැති වුණොත් මෙහෙම විඳීද කියලා හිතලා යන්න බෑ මාත්‍යෝ. ඒ ආත්මාර්ථකාමී ගමන තමයි කවදා හරි Tamanට ලෝකේටම පරාර්ථය කියන්න පුළුවන්. මොකද එයාට තමයි මේකයි මම ධර්මයේ දැක්කා මෙන්න මේකයි ධර්මයේ කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම ගිය දාට තමයි මහත් වෙන්නේ. ඒ නිසා එතෙන්ට යනකම් අපි ආත්මාර්ථකාමී වෙන්න ඕන. ඒ ආත්මාර්ථකාමීත්වය කියන්නේ මහත්ව මේ උදු අල්ලා ගැනීම නෙමෙයි. අතහැරීම තුල අපි සකස් කර ගන්නා වූ දේ. ඒ නිසා අතහැරීම තුලමයි සැනසෙල්ල තියෙන මහත්ය. එස කනවාසය තවින්. ඔව් එස කනනාසය මග්ගම ලොකෙට් එකට සම්බන්ධය අතහැරෙන්නේ. ඒ අතහැරෙන්නේ මේ මේ මේ මේක බොහොම සරලයි. මේ දෙක බැඳලා තියෙන තෘෂ්ණාව. තෘෂ්ණාව. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යයේ මුල් මාර්ග සත්‍ය දුක. දුක කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, පංච උපාදානස්කන්ධයේ දුක ප්‍රියයන්ගෙන් වෙනවීම, අප්‍රියන්නා ඉක්වීම. දැන් මේ සියල්ල මහත් ළඟ තියෙනව නේද? මහත් ළඟ තියෙනවා. අපි කාගේ ළඟත් තියෙනවා. ඒතකොට දැන් දුක මන් ළඟ තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා දුක ඇති වෙන්න හේතුව තෘෂ්ණාව කියලා. එහෙනම් තෘෂ්ණාව කාළඟද තියෙන්න ඕනේ? තියෙනවා අපි ළඟ. එහෙනම් දුක නැති කරන්න ඕනේ තෘෂ්ණාව නැති කිරීමෙන්. එහෙනම් දුක නැති කරන්න ඕනේ කවුද? අපිමයි. ගමන් කරන්න ඕනේ ආරෂ්ඨාංගික මාර්ගේ ගමන් කරන්න ඕනේ කවුද? අපිමයි. එහෙනම් මාත් මෙතන මේ ප්‍රශ්නය බඳලා තියෙන තෘෂ්ණාව නිසා නේද? ඇහැ ලෝකයක් එක්ක බැඳෙන්නේ තෘෂ්ණාව නිසා. කන ලෝකයක් එක්ක බැඳෙන්නේ තෘෂ්ණාව නිසා. මනස ලෝකයක් එක්ක බැඳෙන්නේ තෘෂ්ණාව නිසා. එතන මේ තෘෂ්ණාව කියන එකම කාරණය ගැන හිතුණත් හිතුවත් මහත්යෝ මහත්යාට පුළුවන් මේකෙන් මිදෙන්න. මේ එතන මේ තෘෂ්ණාව නිසායි මම මේකට බැඳිලා යන්නේ. ඔව් මුල. ඔව් ඒක තමයි මුල. වෙන දෙයක් දුකට මුල තෘෂ්ණාව. ඒතකොට තෘෂ්ණාව මුල නම් ඇයි අපි මේවායි නිත්‍යභාවය දකින්න. මේ ඇහැ ආත්මයි කියලා දකින්න. මේ ඇහි ගතියුත්තක් තියෙනවා කියලා දකින්න. මේ ඇහැ තුල සැපයක් තියෙනවා කියලා දකින්න වගේම බාහිර රූපෙත් දකින්න. ඒ දැක්ම ඇති කරන්නේ විඥානේ චන්දරාගය විසින්. ඒ නිසා මේ තෘෂ්ණාව කියන එකම කාරණේ ගැන හිතුවත් හරි මාත්. තේන්න. ඒ ඒක එතනින්ම තමයි අපි මේ බැඳිලා තියෙන්නේ. මමයේ මමයේ මමයේ කියලා දැන් අපි කැලවල් වලට ගිහිල්ලා අපි කලේ මමයේ මමයේ කියලා අපි පුරවගත්ත දේවල් හිස් කරලා. මොකෝ අපි ජීවිතයක් තුළ මමයි කියලා පුරවගත්තා වූ අප්‍රමාණ දේවල් තිබ්බා මාත්‍යසෝ. අපි කැලවල් වලට ගිහිල්ලා කලේ මේ මමයේ කියලා පුරවගත්තා වූ දේවල් හිස් කළා. සම්බන්ධකම් සියල්ලම. ඔව් සියල්ලම හිස් කළා. මොනවා හරි මගේ හැකියාව, දක්ෂතාවය, දැනුම මේ සියල්ලම දැනුමක් හිස් වෙන්න ඕනේ මාත. දැනුමෙන් ඉස්සෙල්ලාම අවබෝධය එන්න ඕනේ. ඒක දැනුමක් හිස් කළා දාන්න ඕනේ. ඒකට අනිත්‍ය වූ දෙයක්. එතකොට මේවා හිස් කරද්දී හිස් කරද්දී හිස් කරද්දී බුදුරජාණන් වහන්සේ කියනවා තමාට තමා අතහැරන තැනක් එනවා කියලා. දැන් සියල්ලම හිස් වුණාම තමාට තමා අතහැරන තැනක් එනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඔන්න ඔතන තමයි මොකද එයාට දැන් තම අතහැරලා තියෙනවා. අතහැරලා තියෙනවා. එහෙනම් මෙයා පිරලා තිබ්බේ මොකෙන්ද? මමත්වය. මමේ. දැන් මමයේ කියලා ගත්තා වූ චන්දරාගෙන් ගත්තා වූ දෙයින් තමයි පිරලා තියෙන්නේ මාත්. මම දැක්ක දේ මම එහෙමයි. එහෙම එහෙනම් සියල්ලම සමා තුල තියෙනවා. එහෙනම් මේකෙ මිදෙන්න ඕනේ තමාමයි. වෙන කාටවත් මෙතන කරන්න දෙයක් නැහැ. තමා තුලින්මයි මහත්වය තමා මේක දැක ගන්න ඕනේ. ඒ නිසා තමා තුලින්ම තමා දෙස හැම වෙලාවෙම බලන්න. විවේකීව ඉන්න වෙලාවේ මේ ඇහැ කියන්නේ මොකද්ද කියලා දකින්න. මේ ඇහි ගතයුත්තක් නෑ නේද කියලා දකින්න. මේ ඔව් මේ ඇහෙන් යම් රූපයක් අතීතයේ දැක්කනම් ඒ දැක්ක රූප සියල්ලම අනිත්‍යයි නේද කියලා දකින්න. නේද? එතකොට මේ කණෙන් කණේ ගන්න දෙයක් නැහැ කියලා මේ මේ ඉන්ද්‍රියන් හය දිහා බලන්න ආයතන හය දිහා බලමින් මේවා ඇතුළ ගන්න දෙයක් නැහැ වගේම මේවා බාහිර රූප වලින් ස්පර්ශ වුණා වූ කිසිම දෙයක නිත්‍යභාවයක් නැහැ නේද කියලා දකින්න. නැත්තම් එහෙනම් තව ඉදිරියේදී අපි ඇලිලා වැඩක් තියනවද? ඒවත් අනිත්‍යයි කියන දකින්න. ඒතර මේ දෙකෙන් තමයි අපිව මේ බඳලා තියෙන්නේ. වෙන කිසිම දෙයක් නෙමෙයි. මේ බොහොම සරල තැනක් මෙතන තියෙන්නේ. මහා පුංචි සරල තැනක්. ඉතින් මේ සරල තැනට තමන් අර අරවා වඩාගෙන ජීවිතය තුනේ පින්දහම් කරලා සීලය තුනේ තමන් ඇති කරගන්නා වූ සමාධිය තුනේ මෙන්න මේ පුංචි දකින්න ඕනේ. තේන්න. ඒ සමාධිය සකස් කරගන්න ඕනේ. ඒ කියන්නේ සියල්ලෙන්ම අරම අර අවසාන ඵලය වෙන්න ඕනේ සමාධිය. මොකද සමාධිමත් හිත තමයි මහත්වෝ අපිට මේක පෙන්වලා දෙන්නේ. සමාධිමත් හිතක් නැත්නම් අපි හැම වෙලාවෙම දුවනවා. හැම වෙලාවෙම රූප හොයාගෙන දුවනවා මාත්තු. හැම වෙලාවෙම මොකක් හෝ රූපේ රසයක් හොයාගෙන දුවනවා. ඒ නිසා සමාධිමත් භාවය අපි සකස් කරගන්න ඕනේ. සමාධිමත් භාවය සකස් කරගන්නේ විවේකීව. තමන් මේ කටයුතු කරලා සිල් සමායේකය කටයුතු කරලා තමන් කරෝ පින්දාම් සී කරමි. ඒ වේ අනිත්‍ය බවක් දකිමි. එහෙම ඉන්නකොට මහත්කලට වර්ධන විදියක් නැහැ මාත්තු. <laughs> සන්තෝෂයෙන් ඉන්නේ ඊට පස්සේ ඊට සමන් එතෙන්ට ගියාට පස්සේ මාත්තු ලෝකෙම මේ මේ ගිනි ගත්තත් කමන්නේ නැහැ. Taman සතුටින් ඉන්නවා. ඈ ඊට පස්සේ අපිට මොනවා වුණත් කමන්නේ නැහැ. Taman සන්තෝෂෙන් ඉන්නවනේ. ඒ ඒ එතෙන්ට එතෙන්ට එතෙන්ට උත්සාහ කරලා උත්සාහ ගන්න ඉතුරු බොහොම චුට්ටයි කඩා ගන්න තියෙන්නේ. ඒක බන්දලා තියෙන අර තෘෂ්ණාව සක්කාය දිට්ඨිය මමත්වයේ දැඩිභාවය කියන තැනින්. ඒ මමත්වයේ දැඩිභාවය කියන තැන හැම වෙලාවම මාත්‍ය මේ කයේ අනිත්‍යභාවය දැකලම නැති කරගන්න. මෙතන ගන්න දෙයක් නැහැ. මෙතන තියෙන කුණු ගොඩක්, මෙතන තියෙන කහල ගොඩක්, මෙතන තියෙන මලමිණියක්ම කියලාම දකින්න. ඒ ඒ දැක්ම තුලමයි සංකාය දිට්ඨිය අයින් වෙන්නේ. මොකද මේකටමයි බැඳිලා තියෙන්නේ. මේකටමයි බැඳිලා තියෙන්නේ. ඒ නිසා හැම වෙලාවම නිකන් ඉන්න වෙලාවට මේ රූපේම අනිත්‍යභාවය දකින්න පංච උපාදානස්කන්ධේ මුන්ද උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධය. රූපේ උපාදානස්කන්ධය තුලයි අනිත් වේදනා සංඥා සංකාර විඥාන සකස් වෙන්නේ. මෙතන අනිත්‍යයි දැක්කම ඊටු ටිකත් අනිත්‍යයි කියලා තමයි දැකලා දකින්නේ. නිසා මෙතන මෙතනටම මේකම තමයි බන්දලා දෙන්නේ. මේකම තමයි දැන් මෙතන මෙතන මම මම මම කියන කාරණේමයි බන්දලා දෙන්නේ. නිසා මෙතන මම නැහැ කියලාම දකින්න. මෙතන හේතුඵල ධර්මයන් තුලින් සකස් වුණ වූ දෙයක්. හේතුන් නිරුද්ධ වෙච්ච තැනදී මේක නිරුද්ධ වෙනවා. කියන කාරණේම දැක්කොත් මහත්යෝ මහත්යලට මේ ගොඩාක් වින් කරන්න අවශ්‍ය නැහැ ඊට පස්සේ. <laughs> ඒ අවුල් තමයි ලබන්නේ. ඔව් ඒක ලැබුවට පස්සේ ගොඩාක් වින් කරන්න අවශ්‍ය නැහැ. ඒත් ඉතින් දුක තියෙනවා. ඔව් දුක තියෙනවා. ඔව් හේතු බල ධර්මයන් තුල තමන්ගේ සංස්කාර විපාක දෙනවා. නමුත් රහත් වුණාට පස්සේ නම් දුක තීර මේ විපාක දෙනවා ඒ. නමුත් එයාට ඒව දුක දැනෙන්නේ නැහැ. එයා දුක මේ ගන්නෙ නැහැ. පස්සේ ළඟදීම අනිත්‍ය වශයෙන් දැකලා ඒක අත්හැරලා දානවා. ඒක නිසා දුක සකස් වෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ට ජාති ජරා ව්‍යාධි මරණ රූපයේ තියෙන තාක්කල් ජාති ජරා ව්‍යාධි මරණ තියෙනවා. ඒක මිදෙන්නේ නැහැ. රූපය නිරුද්ධ කරපු දාට තමයි, නිරෝධය වෙච්ච දාට තමයි. ඉතින් අපි මේකෙන් මිදුණායි කියන තැනට ඉන්නේ. ඉතින් ඒක තාම අපිට බුද්ධ ශාසන ලක්ෂ ගානකදීවත් කරගන්න බැරි වුණා මාත්. <laughs> ඒ නිසා කොයිම වෙලාවකවත් මේ ජීවිතේ මේක ලේසි කියලා නම් හිතන්න යන්න එපා. ඒක මේක බරපතලයිම කියාගෙන මේ යන්න. ඒක බලපතලම කරන්නේ. එතකොට තමයි ඒකට ශක්තිය වැඩියෙන් එදෙන්නේ. තේරෙනවද? ඒකට ශක්තිය වෙන දැන් පොඩි දෙයයි අනිත්‍යයි කියලා දකින්න ඕනේ. නමුත් ඒක තමයි මේ ලෝකේ තියෙන බරපතලම දේ. ඒ නිසා ඒකට කොයි වෙලාවකන් ලකුණු අඩු කරන්න එපා. ලකුණු වැඩි කරගෙන මේ යන්න. වැඩි කරන්න කියලා මාත් ඉතින් ඒ විදිහට තමයි ජීවිතය ගැන හිතන්න කියලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ එතනදී අර සතර පාරාදීකා ගැන කතා කරන්නේ. එතකොට මේ විගුණ වහන්සේ කියන සතර පාරාදීකා වුණොත් ඒ කිනාට බැරි වෙලාවක්වත් ධර්මයක් අවබෝධ කරගන්න බැරි. නෑ ධර්මයක් අවබෝධ වෙන්නේ නෑ. එහෙම වෙච්ච නෑ. මොකද සතර පාරාදීකා ඒ තරම් දරුණුයි. කුකුස් ඇති කරනවා හිත සමාධියකට එන්නේ නෑ. සමා බුදුරයා කොයිම තැනකවත් එහෙම සකස් කරගත්ත කියලා කෙනෙක් නැහැ. නෑ නෑ. මේක සකස් කරගන්න මොකද ඒවා අකුසල් වැඩි. හිත සමාධියකට යන්නේ. සමාධියකට යන්නේ පෑ ප්‍රඥාව සකස් වෙන්නේ. කුකුස් වැඩි තමා තුල ඒ හින්දා සමාධියකට එන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ධර්ම අවබෝධ කරගත්ත කෙනෙක් තුළින් එහෙම සතභාගයක් වෙන්න බෑ. නෑ නෑ. යා සීලෙන් පරිපූර්ණයි. පරිපූර්ණයි. ඔව්. සිල්පද 220යි. දැන් මහත් වෙලාට දිනුවා මහා වාසියක් මාස. ඔව්. මහත් වෙලාට පංච සීලය මාස. පංච සීලය ප්‍රබන් පංච සීලෙන් සෝ දැන් මිච්ඡා ජීවය කියන සිල්පදේ තිබ්බොත් මිච්ඡා ජීවය දැන් කඩේක අපි කියමු හන්දිය කඩේ හෝටලේ හෝටලේ මුදලාලට මිච්ඡා ජීවය සමාදන් වෙන්න බෑ. ඔව්. මොකද එයා මාළුත් මාස් මාළු විකුණනවා. පොතු රොටියක් විකුණනකොට මිත්‍යාජීව සිල්පදේ කැඩෙනවා. ඒ නිසා මිත්‍ය අට සීලයකට යන්න ඕනේ නැහැ. පංච සීලය තමයි සෝවාන් ඵලයට යන්න පුළුවන් අදාළ සීලය. පංච සීලය තුලින් ඉඳන් යන්න පුළුවන් වත්. එයා ඊට පස්සේ ගියාට පස්සේ ආයෙම මිත්‍යාජීවයට යන්නේ නැහැ. එයා හිත වැඩෙනකොට ඒ තුලින් එයා අනිවාර්යයෙන් මේව සකස් කර ගන්නවා. නමුත් පංච සීලය ප්‍රමාණ. සමන් ආනිසම උපෝසත පොයේ දවස් වලට අට සීල් දස සීල් ගන්නවා නිත්‍ය සීලය පංච සීලය හැටියට කරගෙන ගියොත් මහත්වෝ ප්‍රශ්නයක් නැහැ මොකද එතකොට Tamante ඒක ශක්තිමත් මොකද නැත්නම් අතන පරුසා වාචා සම්පප්පලාපා තියෙන මේ සිල්පද තියෙන පිසුන් වචන එහෙම ඒවා අපි අතින් නිකන් සිද්ධ වෙන්න පුළුවන් එතකොට සිල්පද හීන වෙනවා පංච සීලය සමාදන් වුණාම ඒ පංච සීලය හොඳටම ශක්තිමත් Tamante සෝවාන් ඵලයේ කියන තැනට යන්න මාතේ. නමුත් අපිට සිල්පද 227ක් ආරේකාන්ත සීලය. අපි සිල්පද 227ම අපේ ආරේකාන්ත සීලය හැටියට යන්න ඕනේ. ඒ මහත්යලට උපරිම පංච සීලය. වැඩිම උනත් ආජීව අට්ටමක සීලයට යනවා. ඒ නිසා මහත්යලට කොච්චර ලේසිද කියලා බලන්න. මේ ගමන කොච්චර ලේසි යන්න පුළුවන්. නමුත් අපිට ඊට පස්සේ අර බැඳීම් නැති නිසා බුදුරයන් වහන්සේ අර හංසයාගේ ගමනයි කුරුමේ මේ මෙයා කරනවා. අපි සුවසේ ගිලිලා යන්න පුළුවන් කියලා. නමුත් ඊටත් වඩා මහත්යෝ මහත්යලට අර සීලය කෙරේ දක්වන්න තියෙන දේ අඩුයි අපිට වඩා අපි හැමදේම වෙනෙනවා. මොකද අපේ එකකින් පුංචි සීලයක් ඇදුනොත් කුකුස් ඇති වෙනවා. කුකුස් ඇති වුණොත් සමාධිය සකස් වෙන්නේ නැහැ. එතනයි බලවත් බව. කුකුස් ඇති වුණොත් සමාධිය සකස් වෙන්නේ නැහැ. මහත්ලට පංච සීලය තුල මහත්යෝ මීට ඊට වඩා ලේසියෙන් මේ ගම ඉස්සරහට යන්න පුළුවන්. අදිෂ්ඨානයේ වීරය නම් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා පළවෙනිම සද්ධාව තියෙන්න ඕනේ. දෙවෙනුව වීරය තියෙන්න ඕනේ තුන්වෙනුව හිරියොතක් තියෙන්න ඕනේ සද්ධාව කියන්නේ තෙරුවන් කෙරේ ඇති කරගත් ආ වූ ඒ ගෞරව සද්ධාවමයි වීරය කියන්නේ මේ ඉස්සරහට යන්න ඕනේ මේක බිඳගෙන කියන දෙන හිරියොතක් කියන්නේ මාත්තු ලැජ්ජාව බයි කියන්නේ සතර අපායට වැටෙන්න තියෙන ලැජ්ජාව බයි මේ තියෙනා වූ මම සතර අපායට නැවත වැටෙන්නේ නැහැ කියන ලැජ්ජාවක් තමන් ඇති කරගන්නේ ඒ ලැජ්ජාව බය ඇති කරගත්තාම තමයි මොකද කරන්නේ? සීලය තුලට එනවා. සීලය එතනින් එතකොට ඒ කියන්නේ හිරියොතක් කියන්නේ සීලයම තමයි එතන මාත්‍ය. ඉතින් මේ කාරණා තුන තියෙනවා නම් මේ ජීවිතේදී රහත් වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මේ ජීවිතේ. එච්චරයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉතින් ඒක බොහොම මේ Taman තේරුම් ගන්න. මේ මහත්ලට ඒක තේරුම් ගන්න ගොඩක් ලේසි. ඒ කියන්නේ ඒක තේරුම් ගත්තොත් මහත්යෝ එච්චරද ඒක තමයි කරන්න තියෙන්නේ නැත්නම් මේ භව ගමනේ අනිමාවක් නම් දකින්න බෑ නිමාවක් දකින්න බෑ කියන්නේ මේ ආවා වූ ගමන හැම වෙලාවෙම නිකන් ධම්මා සම්බුද්ධ සාසන ලක්ෂ ගාණක් පවුගලා කියන්නේ මහත්යෝ මහත් වේලා අපි කොච්චර දුක් විඳින්නේ නැද්ද කොච්චර සංසාරේ දුක් විඳින්නේ නැද්ද ඌර බල්ල වෙලා මේ මේ කුකුල් වෙලා කොච්චර බෙලි කපා ගන්න නැද්ද අපි දැන් රාජ දඬුවම් වලට ලක් වෙලා යුද්ධ වලට මැදි වෙලා අඟපත කුඩු වෙලා මොනතරම් දුක් වේදනා විඳලා වෙඩි කාලා මැරෙන්නේ නැද්ද සංසාරේ ඈ හරක් මේ මාළු වෙලා ඉපදිලා ওই මාළු වගේ කුලයක මහත්තු ඉපදුනොත් බුදුරජාණන් වහන්සේ කියන තිරිසන් කුලයක ඉපදුනොත් ඒ කුලේම 500 වතාවක් විතර ඉපදිනවා. මොකද මැරෙනකොට ඒගොල්ලන්ට උපාදානයක් නැහැ. කුකුලෙක් මැරෙනකොට කුකුල් කූඩුවමයි උපාදානය වෙනවා. හරක්ෙක් මැරෙනකොට හරක් රැළමයි උපාදානය වෙනවා. ඒතකොට එහෙම්මම මේ මව කුසකම් බැහැ ගන්නවා. ඒතකොට මේවා වල කල් මේ ආත්ම 500ක් විතර එක දිගට ඉපදෙනවා. එහෙනම් මේ 500 අපි බෙලි කපාගෙන තියනවා නේද? ඒ බෙලි කපාගත්තත් අපිට දැන් මතක නැහැ නේ මහත්තයෝ. නමුත් අපි කොච්චරනම් දුක් විඳින්නේ නැද්ද නේද? එන්නේ බය අපි සංසාරේ සකස් කරගන්න ඕනේ. මේ නිසා මෙතනින් අපි ගැලවුණොත් අපි ආයමත් කොතනද කියන සාතිකයක් නැහැ. මහත්ය දෙවියෙක් වෙයි මහත්ය. නැත්නම් හොඳ ලබන සස්ත්‍රීක මිනිසෙක් වෙයි. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මහත්යෝ සාසනයක් නැති ලෝකයක් ඉස්සරහදී හම්බ වෙනවා. ඒ නිසා එතනම සියල්ලම ඉවරයි. ඒ නිසා මේ කලාව සියලු දේ නිකන් සැපයකට විතරක් ජීවි ලබන ජීවිතේ කැප කළා විනාශ කරා යන්නේ වෙන්නේ. ඒක අන්තිම භයානකයි අන්තිම දරුදායකයි මාත්‍යෝ. අන්නේ භයානක බවම දකින්න. කොතනකවත් මේ සංසාරේ තැනක hina වෙලා සතුටින් ඉන්න පුළුවන් තැනක් කියලා දකින්න එපා. කොතනත් මාත්‍යෝ සතුටක් නම් ලබන්න බෑ. hina වෙන්න පුළුවන් තැනක් නෑ. ඒ හැම දෙයක් තුළම දුක තියෙන්නේ. කොතනත් අනතුරු ගැලවිලා තියෙන්නේ. කොයි තාසුරු බුදුරජාණන්සේ කියනවා අපි සුන්දරත්වය ගැන කතා කරනකොට අපි මේ ලංක ලෝකේ ඉන්න සුන්දරම පිරිස නළු නෙලියෝනේ. මේ නළු මහත්තුරු නළු නිලි මහත්තුරුනේ ලෝකේ ඉන්න සුන්දරමනේ බුදුරජාණන් වහන්සේ පායාස කියන සූත්‍රයේදී පායාස කියන සූත්‍රයේදී ගාමිණී කියලා මහත් එක්ක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ එයා තමයි ඉදා ඒ රටේ ඉන්න ලස්සනම නළුවා. ඒ නළුවා එයා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේ මගේ ගුරුවරු මට කියලා තින්නේ මේ නළු වෘතියෙන් ජීවත් වෙන අපි මරණට පස්සේ පායාස කියන දිව්‍ය ලෝකෙට යනවා කියලා. දිව්‍ය ලෝකෙට බුදුරජාණන් වහන්සේ කියනවා ගාමිණී ওই ප්‍රශ්න කතා කරන්න එපා. දෙවෙනි පාරත් අහනවා. තුන්වෙනි පාර දැන් අහ කියන දේ අහන්න විතර බුදුරජාණන් වහන්සේ කියනවා පායාස කියන දිව්‍ය ලෝකයක් නෙමෙයි පායාසය කියන්නේ නිරයක්. තේරෙනවද? ඔබලා මේ මරුණාට පස්සේ මේ නලුනිලි වෘතේ ඒ කියන්නේ මේ රටේ ඉන්න මේ ලෝකේ ඉන්න සුන්දරම පිරිසනේ. ඒ තරම් ජනතාව ආකර්ෂණය කරන ජනතාව ආදරය කරන පිරිසක් ඉන්නවද? නැහැ. ඒගොල්ලන්ටනේ ලෝකේ වැඩිම සුන්දරත්වය තියෙන්නේ. ඒ පිරිස මහත්වෝ මරුණාට පස්සෙත් යන පායාස කරනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් බලන්න එතකොට අපි දැන් කෙනෙක් කිව්වහම විශ්වාස කරන්නේ මේ ලස්සන මේසා සුන්දර ජීවිතයක් කොහොමද මරණයට පස්සේ යන්නේ කියලා. දැන් අපි නිකන් අපි විශ්වාස කරලා බලමු මාත්‍යෝ. දැන් විජේ කුමාරතුංග මහත්තයා ගන්න ලංකාවේ පළවෙනි ශ්‍රේණිය කෙනෙක්. මුළු ලෝ ලංකාව මාදරය කරපු කෙනෙක්. එතකොට මේ මිනිස්සයා මැරෙන්නේ කොහොමද කියලා බලන්න. මූණ කුඩු වෙලා පෙට්ටිය සීල් කරලා ඒ කියන්නේ මැරෙන මොහොතේම අපා දුක් විඳ නේද? මැරෙන මොහොතේ අපා දුක් විඳ නම් මරණයට පස්සේ අපා යනවා කියන එක වහන්න දෙයක් නෑ. එතකොට ෆ්‍රෙඩී සිල්ලා මහත්තයා බලන්න මොනතරම් මිනිස්සු කුල්මත් කරපු කෙනෙක්ද? මැරෙන්නේ මහත්තයා අන්තිම විදියට ගෙවල් වල ලෙඩ වෙලා සලකන්න කෙනෙක් නැතුව දුක් විඳලා මුත්‍රා ගොඩේ ඉඳලා මැරෙන්නේ. ඒ ඒසා දුක් විඳලා, නිරා දුක් විඳලා මැරෙනවා නම් මැරණාට පස්සේ නිරේට යන දේ අහන්න දෙයක්ද? ගාමිණී ෆොන්සේකා මහත්තයා බලන්න ප්‍රභූ ජීවිතයක් රටේ ප්‍රභූ දේශපාලන සම්බන්ධ වෙලා මහා වැඩ කොටසක් කරපු කෙනෙක් මැරෙන්නේ මහත්තයා අවසානයේ පවුල් කීපයක් දරුවෝ ඒ පවුල් වල එකනා එකනා කලකන්නේ නැහැ මහා දුක් විඳලා අවසාන ලෙඩ වෙලා මැරෙන්නේ මැරෙන්නේ ඉස්සෙල්ලා අපා දුක් විඳලා මැරෙන්නේ මැරුණාට පස්සේ දුවයිද රුක්මනී දේවි වාහනයක් ඇතුලේ කුඩු වෙලා මැරෙන්නේ මැරුණාට පස්සේ නිරේට යනවා කියන එක එහෙනම් අපිට මේවා ජීවිතය තුළ තියෙන පේනවා මේගොල්ලෝ අපා දුක් විඳලා කියලා නේ එහෙනම් බුදුරජාණන් වහන්සේ පායාසයට යනවා කියන දේ අහන්න දෙයක් එහෙනම් මේ සුන්දරම පිළිසෙලම මේසා සුන්දරම පිරිස යන්නේ එතනට නම් මහත්යෝ සත්‍ය කතා ඈ අපි කියන්නේ ඒකයි ලෝකේ කොතනකවත් මේ සැපයි කියලා සතුටුයි කියලා hina වෙන දෙයක් නෑ මාත්‍යෝ ඒ සියල්ලම අනිත්‍ය තුල තියෙන ඒවයි කොහේ විනාශ කොතන වැරද්ද ගත්තොත් කොතනින් ආයෙම පැන ගන්න පුළුවන් වෙයිද නැහැ. පුදුමාකාර පිනක් කරලා තිනවා මහත්යලා අපි මේ වහන්න. මේ ධර්මයේ මේ විදිහට අහගන්න අපිත් උනා අපිත් ඒ පින කළා මහත්යලාත් ඒ පින කළා. ඒ නිසා මේ අනතුරුදායක භාවය මෙහෙමයි කියලා දේ දැනගන්න මහා මේ පින් කරලා තිනවා අපි. ඒ නිසා ඒ ඒ ගැනම අපි සතුටු වෙන්න ඕනේ මහත්තයා. මේ කෝටි ගාණක් වෙන මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තුල මේ වෙලාවේ මේ වගේ අපි අපි මේ බුදුරජාණන් වහන්සේ කතා කරපු මේ ධර්මය අපිට අහන්න අහන් මමත් ඇහුව නිසා මම මහත්කලට කියන්නේ නේ. ඒතකොට අපි ඔක්කොමද මහාන මහත්ක අපි කොච්චර පින් කරලාද කියලා හිතන්නේ. ඒ පින් කලේ වෙන දෙයක් නිසානේ මේ මේ ශාසනය තුලදීම අපි මේක අහවර කරගන්න ඕනේ කියන කාරණේමයි වෙන දෙයක් නෙමෙයි. ඒ ඒතර එතනදී මහත්යෝ ඒ ජවයේ මහත්යමයි සකස් කරගත්තේ. වෙන කවුරුත් නෙමෙයි. එහෙනම් මහත්මයා සකස් කරගෙන ආපු ගමනක් මේක. දැන් ඉතුරු ටිකක් කරනවා. ඉතුරු ටික කරනවා කියන්නේ ඒක මහත්මයා කරගත්ත දෙයක්. දැන් මහත්මයා මෙච්චර දෙයක් කරගෙන මෙතෙන්ට ඇවිල්ලා මේ චුට්ට අතාරින්න යන්න එපා. මේ චුට්ට අතාරියා කියන්නේ ආයිමත් කල්ප ගානක් පැන්න කියන එකයි මාත්. මෙහෙම අප්‍රමාණ අපි පැනලා තියෙනවා. මෙහෙම අප්‍රමාණ අපි පැනලා තියෙනවා. ඒක ඒක මේ මායාවේ ස්වභාවය මාත්. ඒ නිසා ඒ මේ පාර පයින්න දෙන්න එපා. මොකද ඒ හිත කියන්නේ මායාව කියලා හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ කියනවා හිත කියන්නේ මායя. රූපය කියන්නේ මායя. රූපය මායя. හිත කියන්නේ මායя. පංච උපාදානස්කන්ධය ඒ කියන්නේ මායя. වසවර්ති දීව පුත්‍රයා මායя කියලා කියනවා. ඔය කාරණා තුන මේ නිසානේ හිතක් සකස් වෙනකොට ඒ හිත මායя කියන දකින්නවා. මොකද මේ හිතමයි මහත්යර බාහිර රූපයක් නිසා සකස් වෙන්නා වූ හිතමයි මොකකට හරි යොමු කරන්නේ තෘෂ්ණාවට. ඔව්. තෘෂ්ණාවට බැඳිච්ච දෙයකට යොමු කරන්නේ. මේක සැපයි කියලා ගන්න තැනදී යොමු කරන්නේ. ඒ නිසා හැම වෙලාවෙම හිත සකස් කරන දෙයක මායя කියලා යමක් නිත්‍යයි කියලා කියන ආ වූ හිතක් සකස් වෙනකොට ඒක මායя කියලාම දකින්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ හිත මායя කියලා දකින්නේ කියලා. ඒ නිසා එහෙම දැකලා ඉතින් ඒ ව්‍යාපාරක් කරගෙන ඒවා තුලින් තව තව සාසනික සේවාවන් ගොඩක් කරලා ඒ තමන් මේ ධර්මයේ අර්ථය ගන්නවා. ඒ නිසා ඒකයි. දැන් යන්න ඕනේ. ඒවලු සාසනෙත් රැකෙන්නේ නැහැ. ඒවලු කොහොමද නිරස ගන්න බලනවා සාසනෙන්. නෑ ව්‍යාපාර කරන්න මාත්‍ය. ඒ ව්‍යාපාරත් එක මේ නෑ ඒක පැවැත්මක් වුණා සංසත් ඒක දෙන්න ඕනේ අනික් කටට කරන්න කියන්නේ. මම බදාගත්තත් ඒක පැවැත්මක් නෑනේ එහෙම. මහත්යාර තේරෙන ගැළපෙන හැටියට තමයි ඒවා කොයි දෙයක් හැම වෙලාවෙම ධර්මය ගැන හිතන් ඉන්න මාවත සකස් කරලා දෙනවා මාත්. ඒවා හේතුඵල ධර්මයන්. අපිට කාවත් මෙහෙම තල්ලු කරගෙන ගිහිල්ලා මෙතෙන්ට යන්න කියලා කියන්න බෑ. තමා තමාටම පාර සකස් කරලා දෙනවා. තමාට පාර සකස් කරලා දෙන්නේ තමන් වැඩි වැඩියෙන් සිල් රකින්න තරමට වැඩි වැඩියෙන් දන් දෙන තරමට වැඩි වැඩියෙන් සද්ධාව සකස් කරගන්නකොට ඒවායේ හේතුඵල ධර්මයන් විසින් තමන්ව මෙතන සකස් කරලා දෙනවා. එතකොට අනිත් එක සානද කියන්නේ අවේරණකොට අපි දකින්න ඕනේ මේක මාර්යාගේ ඔව් ඔව් අපේම තෘෂ්ණා එහෙම තමයි එහෙම තමයි ඒ දේ එකයි මම කිව්වේ හැමදේම මාත්‍යා මේ ජීවිතේ මොන සම්පත් ලැබුවත් මාත්‍යා ඒකට වටිනාකමක් දෙන්න එපා මාත්‍යා අරසා සම්පත් ලැබුම් කෙරෙක් නිසා ඒවට වටිනාකමක් දෙන්න එපා ඒවා පැවැත්ම උදෙසා ප්‍රයෝජනෙට ගන්න. පැවැත්ම උදෙසා ප්‍රයෝජනෙට ගන්න නම් ඒවට වටිනාකමක් කොයි වෙලාවකවත් දෙන්න එපා. හැම වෙලාවම අනිත්‍යය කියන දකින්න මේ ලෝකේ කෝටිපති ප්‍රකෝටිපති කොච්චර ඉන්නේ නැද්ද මාත්‍ය. ඈ කොච්චර නම් කොච්චර ඉන්නේ නැද්ද කියලා බලන්නකෝ. ඒ අය මැරිලා කියලා කොහේ ඉන්නේ නැද්ද කියලා බලන්නකෝ. ඒක බලන්න අපි දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා මේ රටේ හිටිය ජනාධිපති කෙනෙක්. මැරිලා ගිහිල්ලා මාත්‍යෝ ඌරු කුලයට ඉපදිලා. ඌරෙක් වෙනවා. මම අවසාන චිත්ත සුතිවිත්‍ය සකස් වුණානේ. බලන්නේ මොකද්ද තේරුම මොකද්ද තේරුමනේ <laughs> රටේ ප්‍රභූ කෙනෙක් හැටියට ඉන්නලා අවසාන වැටෙන්නේ දැන් නම් අපේ අපිටම අපි කොතන හරි වැරදිච්ච තැනකදී මහත්වෝ අපි දන්නේ නැහැ අපි ශ්‍රද්ධාව හදන්නේ අපි මේ මේ සතර අපායේ මිදලා හිටියේ නැත්නම් අපේ මරණය කොතන වෙයිද කියන අපි දන්නේ නැහැ මහත්වෝ ඒ ශ්‍රණයෙන් සිද්ධ වෙන දේ අපිට හිතා ගන්න බෑ තව තව කෙනෙක්ගෙන් අපි වෙඩි තියලා මරේද වාහනයක හැප්පිලා මරේද මොනවා වෙලා මරේද මොනවා වෙයිද කියලා ඒ එතනදී අපිට ද්වේෂයක් සකස් වෙයිද කියන්නත් අපි දන්නේ නැහැ ඒතකොට ඒ හිත අපිට ශක්තිමත් කරගන්න නම් අපි අතන ඉන්න ඕනේ. එතන හිටිය කෙනා හිත ශක්තිමත් වෙලා දිනයා පිළිබඳ ආයෙත් ප්‍රශ්නයක් නැහැ. නිසා අතනම තමයි සුරක්ෂිත භාවය. ඒ සුරක්ෂිත භාවයේ ලෝකයේ තියෙනා වූ අනතුරු භාවය දැකලා අන්න අර සුරක්ෂිත භාවය කියන තැනට එන්න ඕනේ. කොයිම දෙයකටවත් මහත්ය මේ ජීවිතේ ලැබුවා වූ දේවල් ගැන සතුටු වෙන්න එපා. මහත්ය ඔය වගේ ප්‍රකෝටි ගණන් දේවල් සංසාරේ ලැබලා ඒවත් අනිත් වෙලා ආපු ගමනක් මේ ගමන.